ඉතින් මේ මතක් කිරීම පස්සේ පළවෙනි අංකයට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ විවර්තා කීපත් කර ගැනීමයි අද තියෙන යෝගාශ්‍රමයේ කතිකාවතේ දෙවෙනි කොටස මතක් කර ගැනීමයි සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මම මේක කියවන්න බලාපොරොත්තු වෙනවා කාගෙත් කාර්මික අවධානය මේ දේශ කියුමේවා කියලා කර්මය මතක් කරගන්න. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සිතේ පරිවර්තනේ ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිය හැම කෙනෙකු හාම නුසුදුසු යාලකන් සාදානපත යුතුය විෂ භාගයන් හාද බාල තරුණයන් හාද ප්‍රහසී නොබිනිය යුතුය නවත්තති හසන්තේන ගන්තුම් කේව නිශීදිතුම් වත්තුස්මින් හසනී යස්මින් මිහි තමත්තන්තු වක්ඛති යුරේ ආරාමේද ගමේද සුදුසු කරනක් හෝත් මද සිනාවක් මුත් මහත් කොට අඬ නගා සිනහව නොකළ යුතුය සල්ලේඛං අච්ඡන්තේන අප්‍රමත්තේන බික්ඛුනා කප්පියේ හින කාතබ්බා ආමිෂත්ථාය දෝලතා යුහි කැපදේහිද ලොල් නොවිය යුතුය. දයාගත් බොමලු හැමදෙමින්ද ගඳ දුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. කමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීමතා කීමාදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සංගුම් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුය. දරුවන් එඟ අල්ලා ආදරණ දැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුය. සමාගය යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තරජනාදී නොකරනු වැඩිමහල්ලා නොවිචාරා නොකල යුතු දේ දැන නිසිෂේ පිළිපැදිය යුතුය. ඇතුළත හට ගන්න අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදී යුතුය. පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලහදී පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකේකු වශයෙන් ආජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ උද සාහස්ත්‍රයේ පිළිබඳ උද කණක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොබැසීන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝ ගණං රාජානෝ මුත්තාමණි විභූෂිතා යථා සෝබන්ති යතිනෝ සීල භූෂණ භූෂිතා යනුහි සීලාභරණේ නමුත් নানা ආකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුය. අර්ථ කිලමතා යෝගේට ආයත්තන කෂ්ඨ කෘත දුෂ්කරාසනාදී වශයෙන් කොට ශරීර සෞඛ්‍යයක් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ඊළඟ කර්මාදී සුදුස් කර්මයක් නැතුව කිසි විතරක් දිනචරියාව කිසි විතරක් කිසි ලෙසකින් කරනකොල යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර ඇරියනගේ කර්මක් පැමිණි කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වන හේයි සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මත්තනහා රකින්න දුතාංග ආදී ආචාර්ය පාත්‍යාදී නිමුත් ශිෂ්‍යන්ට නොදැනෙන සිත් කළ යුතුය. භික්ඛවේ කේනච පරියායන ධාතරෝ ප්‍රවිතං සාදී තබ්බං ඊ වදාළ පැවින් රන්රිදී මිනුමුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම චිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම අරමුදල් පිළිwidetildeවීම, මුදල් ගණනුම් පිළිගැනීම, බැංකු ආයතන, රක්ෂණ සංස්ථාල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටයකින් හෝ මින මුදල් පරිහරණයෙන් සම්පූර්ණ බලකෙක කිය යුතුය. පිළිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනයේ සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයායි කියලා. අනවසරයෙන් යමෙක් ගියේ වීනම් නැවත පාර්ශ්වගත යුතුය. යෝගාශ්‍රමීය කාර්ක සභාවේ අනුමනිය අනුමැතිය ඇතුළු අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ බාහිර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදි කරන සීනාසන යෝගාශ්‍රම සාස්ත්‍රාට ඇතුළත් කරන ගත යුතුයි. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තනගත යෑමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැකගෙන යා යුතුය. සීරිචාරය ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථා අකීකරු කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවේ ඉවත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමණ්‍ය මහානිකායේ ඒකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී යුතුය. වික්ෂු සාමණේර සංඝරත්න ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමණ්‍ය මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනු. උපසම්පන්න අනුපසම්ප ප්‍රකාශ පත්‍ර ලියාවයි කිරීම පිණිස මාසයක් තුළ ඉදිරිපත් කළ යුතු බැවිනු. යෝගාසනීය සීනාසනයන්හි පැවිදි වූද පැවිදි වූද අපවත් වූ දේවත් වූ වික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නුමාවකාරකට භාවිත කළ යුතුය. රූප සම්පදා විනය කර්මයේ සිට කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරීන් වහන්සේ වෙත දැනුම්දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදාන කූලෝ සුකාශ්‍රමී රූප සම්පදා විනය කර්මයේ සිට කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරුන් රූප සම්පදා විනය කර්මයට ඇතුළත් නොකරගත යුතුය. පද්ද සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී සාසනික කර විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමයන් පිටින් වහන්සේගේ අන්තර්වචන සිදු කළ යුතුය. යෝගාශ්‍රමයේ සිළු සීනාසනයන්හි යෝගාවචර දිනචර්යා කතිකාවත අඩමතකට වරක් කියවා මෙහි පරමාර්ථය සීගන්විය යුතුය. මේ නියමිත යොස් විවස්ථාවන් විඳිමින් අකීකරවන ශිෂ්‍යයන්ට තුන්වල දක්වා වාද කොට වරද හොගේ අත්පති සටහන් කළ යුතුය. නැවතත් වරදේ යෙදේ නම් උපදේශක මණ්ඩලේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වද විවත්තා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවාගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. අපි මේ නිම කරන්න දෙන්නේ අද දවසේ පළවෙනි අංකේ අපි මේ ගාවදාසේ ඉස්ලාට ගන්න තියෙන්නේ යෝගාවචර දිනචරියාව වාසීපත් කරමින් අපි දෙවෙනි අංකයට යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ කොරකාරකේ මත දෙන්නේ කියනවා. මෙතන මේවා ජීවත් වෙන්න කැමති, මරණයට කැමති, දුකට කැමති, සැපයට කැමති කුයිකේ කියනවා. මේ කුලදයාට කියනවා මේ සත්‍ය නිදාපේ හදලා ඉංග්‍රීනාන්න කවන්න පොවන්න ඒ වගේම කවන්න පොවන්න ඒ වගේ කටයුතු කරන්න කියනවා. බැරි වෙලාවත් මේ හතර ලංකෙක තිබුණොත් මේ කුර්සියට මරණයට පත් කරනවා එමත් මරණයට සාධුකට පත් වෙනවා ඒ නිසා මේ කුර්සිය මේ ගේරින් හඳා ඉතින් පලා යනවා ඒ පලා යනකොට මේ කුර්සිය කුර්සිය පස්සේ මේ ධර්මයේ කොටස් වෙන පස්සේ ගොල්ලා ඒ ඒවා යනකොට මේ කුර්සිය දුරට යනකොට සාධුකට හම් වෙනවා තවත් වදකයන් පස් දෙනේ ඒ වදකයන් පස් දෙනා මේ කුර්සිය බුද්ධාපතේ ඉලවන පටන් ගන්නවා මේ බුද්ධයාගේ ජීවිතය විනාශ කරන මේ මතරේ හදනාත් අර විශේෂකව කාටවත් හදනාත් දැන් මේ බුද්ධාපතේ ඉලවනවා ඒ අතරේ මේ බුද්ධයා තවත් මේ අර දුරම තාත් මතේ කඳන ආයෙම මතකයා මේ ආයෙම මතකයා කාඩුවක් සාහිත්‍ය මේ බුද්ධාව ජීවිත විනාශ කරන කියලා ඔහුගේ බෙල්ල කපා විනාශ කරන අනාදී මේ බුද්ධයා පස්සේ ඉලවන පටන් ගන්නවා දැන් මෙතන සුබරකාපේ හදා දෙනත් ඒ වගේම වගේ පස් දෙනත් මේ වගේ හය වෙන මතකයක් මේ විදිහට මේ පුරුෂපත් ඒකවලම ඊට පස්සේ පුරුෂයා මෙතෙන් තවත් මේ බේරා ගැනීම හදා තමන්ගේ ජීවිතය බේරා ගන්න මෙතෙන් තවත් හානි සිදු කරනවා ඉතින් ගියා මේ පුරුෂයා කිස් කමකට යනවා මේ ඉස් කම ඉස් කම යනකොට එදෙන ඒ ගමේ සීරුම ඒ ගවරායතන ඒ ගවරායතන මේ පෙර මේ හරු ඇවිල්ලා ඒ ගම විනාශ කරලා ඉතින් ගිහින් ඉන්නේ මේ කුස්සේ ඒ ළමට ගිහිල්ලා Tamanට ඒ සිටීමේට බේරීමේට තැන් හොයනවා වෙනත් සිටින් බේරීමේට මේ සැක හැදෙනවා ඒ කුස්සේ අතින් පාලා යනවා මේ පාරාවට මේ කුස්සේ විශාල ජාතියක් ළඟට යනවා ඒ ජලාශයට ගිහිල්ලා මේ කුස්සේ කල්පනා කරනවා දැන් මම මෙතන ඉන්නේ සුත්තු නැහැ මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් කියලා එතන ඉඳලා කල්පනා කරනවා දැන් මේ ජලාශයෙන් ඉන්තර වෙන්න ඕන කියලා එහෙම හිතාගෙන මේ බුද්ධයා සාසනා කරනවා දැන් මුලින් හිතර වීමට කවුරක් හෝ මොකද තේනේ ක්‍රමේ බුද්ධයා සාසනා කරනවා කවුද තිබෙන වැල් කොලාගේ නැතින කවුරක් හදාගෙන මේක සමාගයේ අතින් මේ වීඩියෙන් මෙව කරමින් කවුරු පදින් ඉතර වෙනවා ඉතරුන් යනකොට ශ්‍රේම භූමියක් හඳුනනවා ඒ ශ්‍රේම භූමියට යනකොට කර්ණා කරන මේ ශ්‍රේම භූමිය හඳලා තේ භූමියක් නමුත් මේ ශ්‍රේය භූමියෙන් එකක් දුදනා කියලා යාලි මේ සාගර මේ නාග තරණය කරනවා. ඒ තරණය කරන යමන් තවත් ශ්‍රේය භූමියක් හංගනවා. ඒ ශ්‍රේය භූමියෙන් එකක් දුදනා කියලා එතනම ආපව නැවත ජලාශය තරණය කරනවා. ඒම කියලා ඊළඟ ශ්‍රේය භූමිය හංගනවා. ඒ ශ්‍රේය භූමිය කියලා බලනකොට මෙතන ඉන්නේ සාදුනා කියලා ආපව යලි ජලාශයෙන් ඒ තමන් ආපව ආර ඉදිරියට යන්න පටන් ගන්නවා. පස්සේ ඉතින් ඉවරේ ඥානයෙන් වමනේ කුරුසයයිද මෙතනට යනවා. ඒ ඒතරට යනවා අර මෙතනට අර කවුර ළඟ මාමනේ සංසාරවලදී අර සාපේ හදලනත් ඒ වගේම අර වදකේ පස් වෙනත් හයවෙනි වදකයා දැන් මේ සාද විශාල ආකාරයකට ඇවිල්ලා මෙතනදී බලා වෙනවා. ඒ වුණත් මේ කුරුසයාගේ ජීවිත විනාශ කිරීමට ඒ කිසිපුර බැරිනා ඊපස්සේ මේ කුරුසයා මේ මේ ජලාශයෙන් මෙතර වෙනවා. ඉතින් මේ සූත්‍ර කර්මාන්ත කියන කතරේ මේක උපමා හයකෝ මේ දේශනා කරේ. ඉතින් මේ උපමා හයකෝ ටික විස්තර කරනවා නම් මේ උපේක්ෂකවර ධාතු හතරදෙනා බුදුරජාණන්සේ පෙන්වා දී තිබෙනවා අප ශරීරයේ පෙන්නා වූ පාඨවි ආපෝ තේජෝ වායු කියන සතරමා භූතයන්. ඒ වගේම මෙතන පස්වෙනි අර මතය පස්වෙනිට අනුන්වන්නේ පංච උපාදාන ස්කන්ධය. ඒ වගේම ආයෙ මතකයේ අඩියට මෙතන පෙන්වා දී දෙන්නේ නන්දි රාගය කියන මාමාගය කියන ඒ වගේම මෙතන හිත් ගමන තේමාවෙන් තිබෙන්නේ ආධ්‍යාත්මික සද්ධායතනයන්ට. ඒ වගේම මෙතන ගම්පාන වලට තේමාවෙන් තිබෙන්නේ බාහිර ආධ්‍යායතනයන්ට. ඒ වගේම මහා ජලාශය උපමා කර කියනවා කාමෝග, භවෝග, ditthියෝග, අවිද්‍යාව කියන සතරෝගයන්. ඒ වගේම මෙතන අහවලට තේමාවෙන් තිබෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ වගේම සේඹුන් අතර මෙතෙන් ආදී තිබෙන්නේ මේ සෝවාක් කුලදාලා යනනම් කියන මේ ආත්මහද පරඥාන අතර. ඉතින් මෙතන මේ සාරම ප්‍රේම නිවනට හරිනා තිබෙනවා. ඒ වගේම මෙතර සිට තේනා තිබෙන්නේ මෙතන උපමා කර තිබෙනවා සක්කාය දිට්ඨිය කියන මේ ඒකට. ඉතින් මේ පුරුෂයා මේ විදිහට ඒලා සතුටෝගම් ධානය කළා මේ සාරම නිතර වෙනවා මේ සිත්තේ. මේක ඇත්තටම මේ උත්සාහ කරුවේ මම ගන්න වෙලාව හැටියට අපිට මේ උසන් කියලා පුතාගෙන කාපුටිලගේ එතකන් විස්තර කරනවා කරන්න දෙයක් නැහැ. ඒකෙදි මේ මේ සූත්‍රය ඇත්තටම අහඹෙන් වගේ මම දන්නේ අපි මං ගිහි ඉන්න කාලේ මේ දැන්ට සියන්නිකායේ ඉන්න දීකාධිකාරී ආමතුරු. ඒ ශාන්ති කාට අපි ගියේ හතර පස් දෙනෙක් ගිහිලි වෙලා ඇහුවා. ඒ ශාන්තිගේ ස්වරූපය තමයි ඒක සූත්‍රයක් කියලා අටුවාවක් කියලා ඒක ලස්ස හරිම ලස්සට කියනවා. තවත් හතරක් අපි ගිහිල්ලා ඒ අඳ මම නේ හොඳ ප්‍රඥානන්ද කියලා හම්දුගේ විස්තර කරලා දුන්නා. මේවයි කියලා එතකොට මෙච්චර මේ ওই ධර්මයලේ මේ දැනීමක් නැහැ. ඒකදී කියලා තිබුණේ ඔය අපි කියන චිත්ත විසුද්ධි හත තමයි ඔය කතා කරන්නේ. මේ දෙකේන සත්‍ය විසුද්ධිය කතා කරනවා විපස්සනා ඥාන 16 කැපිපේන අංග ටිකක් විස්තර කරනවා. ඔක්කොම අර පිළිවෙලක් නැහැ. නමුත් ඒක නිකන් ගැමි නිකන් උපමා ගැමි ස්වරූපයෙන් පෙන්නනවා. ඉතින් ඒක ඔක්කොම නැස්චාර්ථ දාන දේවල්. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික ගමනදී විශේෂයෙන්ම අර නිබ්බිදා ඥානය පැත්තෙන් තමයි ප්‍රශ්න දිහා බලන්නේ. කාම බල්ල පැත්තේ නෙවෙයි. නිබ්බිදා ඥාන පැත්තෙන් බලන්නේ ඒක ලෙවල්ලා වෙන උපමා ටිකක් පෙන්වන්නේ. ඒකදී වැරදි කාර්යයක් විදිහට තමයි පෙන්වන්නේ මේ කතා චරිතේ. මනුෂ්‍ය වැරදි කාණ්ඩ රාජදඬුව මොකට අවු වෙනවා. අවු ලෙවල්ලා දානවා මේ මට මතකද මම මේ කතාවට අහන්නුනේ මේ ඔයාලා කියන දා. දානවා හිරගේකට ඒකේ තියෙන දෝෂය තමයි ඒක ඇතුලේ තව හර්පය හතර දෙනෙක් ඉන්නවා. ඉතින් හර්පය හතර දෙනා අර මිනිස්සුන් ගිය ගමන් ඇවිල්ලා හතර පැත්තෙන් වෙලා ගන්නවා. එක්කෙනෙක් මේ බාහුව වෙලාන මේ ෆූ ෆූ ෆූ ෆූ ගාලා පෙන්නන. අනිත් එකන මේ පැත්තෙන් ඇවිල්ලා ෆූ ෆූ ගාලා පෙන්නන. තව එක්කෙනෙක් බෙල්ල වට ඇවිල්ලා ඉස්සරහින් පෙන්නන අනිත් එකන උඩින් දාන. ඒකෝට මෙයාගේ හිතේ දැන් සිව දෙවියෝ වගේ. ආඩ්‍යයි. මම හතර පැත්තෙන් ආඩ්‍යයි කියලා. ආඩ්‍යය කියලා දැන් මේගොල්ලන්ගේ විභූෂණ නිසා මට මේ තෙලක් මේ ආයෙ කියලා ඉන්නකොට මෙයා පෙර කර පිනකින් සත්පුරුෂෙක් ඇවිල්ලා කියනවා ඔය හතර දෙනා හතර දෙයක් ඉල්ලන්නේ ඔය පටන් ගන්නකොට වුණාට මෙයා නාන්ගිල්ලනට මෙයා නිදා ගන්න ඉල්ලනවා මෙයා කෑවිලනට අර වැසිලි පහසුකම් ඉල්ලනවා එක්කෙනෙක් දෙකට ගිය ගමන් අනෙක් තුන්දෙනා කිපෙනවා ඒ නිසා මේ තාමත්ම අහලාහල විෂගෝර දාත්පෙන හතර දෙකට අහුවෙලා තියෙන්නේ මේ දක්ෂකම නෙමෙයි තියෙන්නේ මේ විභූෂණේ පාර මට දැන් හරි ගියා කියලා හිතන වෙනුවට බේරෙන්න බලපං ඒක ඇහෙනකොට මේ මනුස්සයාට මහ විශාල සංවේගයක් ඇති වෙනවා. සංවේගයක් ඇති වෙලා ඊට පස්සේ ක්‍රමේ කියන්නේ නෑ මෙයා බේරෙනවා. බේරලා කනිනවා මේ ඉරගෙනුත් පනිනවා. එයා ආසිරන විස හතරයි. ඉතින් ඒක පෙන්වන්නේ ඕක අපි අර ටිකක් සමානයි ඔය ආනාපාන හොඳට තුනි වුණාට පස්සේ ඒ මේ සම්පූර්ණ කයම පේන්න පටන් ගන්නවානේ. නැත්තම් අපේ අර හැපෙන තැනට යොමු කරලා ආශ්‍රද ප්‍රසවාස දෙක බලනකොට ආශ්‍රද ප්‍රසවාස දෙක නොදැනි තියෙන තැනත් සේයා විතරක් තියෙනවා. හුස්මෙත් ආශ්‍රද ප්‍රසවාස දෙක නැතුන හුස්ම වැටෙන බව තේරෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් අපිට නොදැනි මෙතනින් හිත ගැලවිලා මුළු කයම නිකන් අපි බැලුමක් ඇතුලේ ඉන්නවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්න පටන් ගන්නවා ඒකෙන් ගැලවෙන වෙලාව හිතන්න අපි ඒ තියෙන ඒ සමාධියෙන් කැඩෙන වෙලාවේ මුළු ඇඟ පුපුරු ගන්නවා එක්කෝ නැල වෙනවා එක්කෝ වැටෙනවා මොනවා හරි එක්කෝ සතෙක් කනිනවා මොනවා හරි දෙකින් ඇවිස්සලා තමයි මේ නැගිටින්නේ. ඒ නැගිටිච්ච ගමන් අපිට වෙන්නේ අර වේදනාව නිසා, සැලෙන ගතියක් නිසා, පුපුරු ගන්න ගතිය නිසා නැගිට්ටයි. උත් ගුරුවරු මතක් කරනවා ඒකකට මේ මතු කරන්නේ ධාතු ලක්ෂණ. අනේ ධාතු ලක්ෂණ දිහා බලන්න. ඒක බලන්නේ ඉතින් මම මතක් කරන්න කැමති ඒක බලන්නේ එව්ව පිළිබඳව සාදර වෙන්නවක්වත් එව්ව පිළිබඳව බලලා PhD ගහන්නවක්වත් එව්ව බලලා ලයිස්තු කටපාඩම් කරන්නවක්වත් කිව්වා බලලා දැනුවත් වෙන්න නෙවෙයි මේ ඔක්කොම ගැන දැනගෙන හලණ්ඩයි මේ දැනගන්නේ. මේ ධාතු ගුණ දැනගන්නේ ඒව නොදකින්න පතන් කියන දාහනේ. එතනයි ඔය මේ මූල ධර්මානුකූල බුද්ධ ධර්මන ගැනීමයි භාවනානුයෝගීව බුද්ධ ධර්මන ගැනීම අතර වෙනස. මේ අනිගොල්ල මේ ධාතු හතර කටපාඩම්ෙන් කියලා එක එකේ ಗುಣ කියන්න පුළුවන් නම් දක්ෂයි කියලා ලයිස්ට් ටික දන්නේ නැහැ කියලා හිතන මට භාවනා කරන්න බෑ. මේ භාවනා කරන මනුස්සයා දන්නවා ලයිස්ට් මොනවා කරන්න නැතුණා මිනිහා වැටෙන්නේ එතෙන්ට. මේක තමයි උණුසුම් ගම කියන්නේ. මේක තමයි සීතල කියන්නේ. මේක තමයි කම්පන චංචල කියන්නේ. මේවා දැනගන්නේ මේ දැනගත්තා කියලා නම් ගොල්ල බලන්නේ නෙමෙයි. මේ ගොල්ලන්ගේ තියෙන එකාට එක වග වෙන්නේ නැති ගතිය. මේ උණුසුම තිබුණ තර මේ සිසිලට එන්න පුළුවන් ගතිය. ඒ මේ කාගේ පොදු ලකුණක් තියෙනවා. ඇති වෙන නැති වෙන ගති තියෙනවා කියලා මෙව එකකටවත් විනිශ්චයක් නොකර ඇලීමක් හෝ ගැටීමක් හෝ පුරුණේම නැතුව මේ තේරෙන්නේ වෙන් වෙන්න නම් මේ අරමනසට හිරින් ගැලවියන් කියන ගමන් කියන්නේ හිරින් ගැලවෙන්න තරවචාන්ද කියලා කියන්නේ බලපං කියන එක විතරයි. ඕක දිහා බැලීමෙන් දර්ශනාපහ සම්බන් කියලා ගහක් වගේ ගලක් වගේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා බැලීමයි කල යුත්තේ. ඒකට අපි කියනවා සූත්‍රතම කටහරලා කියනවා විපස්සනා කියන්නේ මේක. මේ විපස්සනා ඉතාමත්ම මේ ලාමක අවස්ථාවක්. විපස්සනාට පිවිසීමක් දොරට පිවිසීමක් ඒකට කියන්නේ හේතුව මොකද ඔය කියන ඒවා විපස්සනා ශූලස ඥානවල සම්මත ඥානෙට ඉස්සලා සිද්ධ වෙනවා. මේ නාම රූප පරිච්ඡේ ඥාන පස්ච පරිඥාන වලට එනකොට ගොඩාක් විස්තර ඉන්න පටන් ගන්නවා. ඒ ධාතු ගුණ හරියට තේරුම් ගත්තයි කියලා කියන්නේ මේ ධාතු හතර කියලා කියන්නේ රූප විවා පිළිබඳව කැමැත්ත කැමැත්ත ප්‍රිය ප්‍රිභාග කියලා කියන්නේ නාම අන්නෝධික වෙන් කළ දැනගන්න පුළුවන් නම් අපි සාමාන්‍ය කියනවා නාම රූප පරිච්ඡේද ඥානේ හොඳ මෙහෙච්ච අවස්ථාවක් කියලා. ඒ කියන්නේ තමන් දන්නවා මේ මෙතන තියෙන තද ගතියක්. මේ තද ගතියට තද ගතිය මතින් තද ගතිය වෙනවනම් අකමැත්තක් එනවා. මෘදු ගතිය මතින් තද ගතිය වෙනවනම් කැමැත්තක් එනවා. උණුසුම් වෙලාවට උණුසුමක් ආවොත් අකමැත්තක් එනවා. උණුසුම් වෙලාවට සීසලක් ආවොත් කැමැත්තක් වෙනවා. මේ කැමැත්ත අකමැත්ත නාම ධර්මයේ උණුසුම් මත උණුසුම හෝ උණුසුම් මත සීසල කියන්නේ රූප ධර්ම. අන්නෝය දෙක වෙන් කරලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම සතියේ පූර්ණිකම නැතුව බලන ගතිය මම මාගේ හැඟීමකින් තොරව බලන ගතිය තියෙන්න ඕනේ මූලික වශයෙන් මේ නාම රූප දෙක අල්ලගන්න. එතකොට මේක පරිේශනාගාරක තියෙන මේ පරීක්ෂණාගාරක තියෙන විද්‍යා බලන වගේ මිසක් අනික මම මාගේ කියන හැඟීම આવොත් තමයි අපිට මේක ඉන්න බෑ. නමුත් එනවමයි. අර මනුෂයා ඉස්සල්ලාම මේ ධාතු හතර ආවට පස්සේ ඒක විභූෂණයක් කියලා හිතනවා. සිවදේයන්ගේ බෙල්ලවට ඉන්න නයිතික වගේ අන්න ඒකෙන් බේර ගන්න කක්කුරුසේ කියන්නේ මිනිස්සු ඕක මේ කරේ දාගෙන විභූෂණ කරන්න මේ කියන ගැළවෙන. අන්න ගැළවෙන්න තියෙන කොන සතියේ මූලික ලක්ෂණයක් වශයෙන් පෙන්නනවා සතියේ මේ ඒ දිවල් එක අඳුරගන්නේ. මෙන්න මේක දැනගත්තට පස්සේ මේ මිනිස්සයා උපමාවක් ගන්නවා මට මේකෙන් ගැළවෙන්න නම් මොකද්ද කරන්නේ? මේක පිළිබඳව සම්පූර්ණ දැනගන්න එක. දුක්ඛම් පරිඤ්ඤයං කියලා කරවචනාංශෝය මේ මේ මේක දේශනා කරනවා. ඒ ලකුණු ටිකක් තියෙනවා ඇඟ හිරිවැටෙන ලකුණු ටිකක්. මොනවාද? පතරි කියලා කියන්නේ තද ගතියයි මෙලෙක් ගතියයි දෙකම එකතු කරපෙකට පතරි කියලා කියනවා. ගොරෝසු ගතියයි සියුම් ගතියයි දෙකම එකතු කරනවා පතරි කියලා කියනවා. බර ගතියයි හැලු ගතියයි දෙකම එකතු කරපුවාම පතරි කියලා කියනවා. අපි ලෝකේ කියලා කියන්නේ අපි ලෝකෙදී බර ගතිය කියලා කියන්නේ එක කොනක් හැල්ලු ගතිය එක්කනම් මේ එක ගෙදරක මේ දෙන්නට ඉන්න බෑ කියලා අපි අහලා තියෙනවා. සිංහ දෙනෙකුට එක කුටියක ඉන්න බෑ. නමුත් මෙතන බලන පැහැදිලිව මේ දෙන්න ටික කරනවා. දෙන්නම එකට ඉන්නේ දෙන්නටම එක තමයි කියන්නේ. පුරුෂං ගතියයි සිසිල් ගතියයි කියලා කියන දෙකටම තේරුම් ගන්න කියලා කියන්නේ. නැගිටින ගතිය පිළි කරන ගතිය දෙක හාත්පස විරුද්ධ ලක්ෂණ දෙකක් දෙන්නම ඉන්නේ එක ගෙදර. එහෙම නැත්නම් කම්පන චන්තර ගතියයි ධරණ ගතියයි දෙන්නම එක ගෙදරක මේකට අපිට ළමයේ කුමාරකට පෙන්වන්න තින්නේ සයිකමයේ ගම්පලයේ සිල්ල. අපි දෙන ගහ ගන්නකොට අපි හැම වෙලාවෙම ওই වාද මත වෙනවා. කියවන දුනාද බලන්නේ වෙන පැත්තක ඉන්නේ. හැමදාම දවල් දෙනා අපි දින රාතු. එල අන්තරගේ ලෝකෝදානේ කකුලක් සම්බාහනය කරලා ඉතින් ඔය තියෙන නඩුත් නැතුව නෙවෙයි. ඉතින් hinaල යනකොට උඹලා දෙන්න ගම්පලයේ රයිකමයේ වගේ දවල් 30 ගහ ගන්නවා රැට දෙන්න කියලා හොරක් කරනවා. රට්ටු කවදාකත් හිතන්නේ මුන් දෙන්නේ දෙන්නේ නැහැ කියලා හොරකම් කරගෙන මොකද දවල් පෙන්නන්න කලින් ඉඳලා හැදේ. අරෝ දකින්නට කුට ගන්නවා. ඉතින් දෙන්නේ කියලා හොරකම් කරන දැක්කොත් පොලිසියට මොකාවක් කිස්මද කරන්නේ මුන් දෙන්නේ කියලා හොරකමක් කරගෙන මොකද මරා ගන්න හදනෝගේ පේන්නේ. කරා නැහැ මම කිව්වේ. මෙච්චර තමයි මේ පඩ වියාපෝ තේජ විත්තර. අපි මේ උණුසුමයි හිතල් තමයි යා කන්ඩිෂන් දාන්නයි හීටර් හයි කරන්න හැදුවට චිත්තචෛසික ධර්ම වල ওই දෙකම එකගෙදල ඉන්නේ. ඉතින් අපි ඔබ දැනගත්ත දවසේ එකට ප්‍රියමනාපයක් තියුණා කවදාවත් චිත්තය දකින්න හම්බෙන්නේ නැහැ. අපි දැනගන්න මේ දෙන්න කොහොමද මේ දෙන්නම එක එක ඒකන් සාමාන්‍යයෙන් සාරිපුත්‍ර සාන්තිය මොග්ගල්ලාන සාන්තිය සවචන්සි දෝව කරනවා. අම්මයි තාත්තා ඒක තුළ දරුවෙක් හදනවාගේ වැඩක්. ඊතුගුණේ වෙනස් වෙන නැත්නම් ඒ ශාක වෙන්නේ නැහැ. ඊතුගුණේ වෙනස් වෙන නැත්නම් ශාක වෙන්නේ නැහැ. ඒ වගේ දෙක තුනක් තියෙනවා. අපේ තියෙන තුප්පහිකම කියලා කියන්නේ පටුකම කියලා කියන්නේ අපේ තියෙන අපි එකක් කියනවා අනිත් එක එපයි කියනවා. කාසියක් ඉන්නනවා නෝනාගේ මූණ තියෙන පැත්ත විතරක් මට දෙන්න පොල් ගහ එපයි කියනවා. ගන්න අපේ නෑ ඈඳුත් තමයි එන්නේ. ඉතින් අපි කියන අර පැත්ත එපා මේ පැත්ත විතරක් දෙන්න. මුතුන තමයි ප්‍රශ්න. ඒ නිසා ධාතු වලට යනකොට අපි අනිවාර්යයෙන්ම අයිගමයිගම් කළේ තේරුම් ගන්න ඕනේ මේ එක වෙලාවට මෙයා මනාප අනිත් කරට අනිත් එක මනාප. හැබැයි ඒ දෙන්න හැම වෙලාවෙම එකතු කරලා ආන්නේ ඒ ගැතිය දැනගන්න ඒ නාම රූප පරිච්ඡේඥාන කියලා කියන්නේ විහිළුවක් නෙවෙයි. උගා ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කෑහෙන කාලා තියෙනවා. හලෝ තෙරුවන් සරණයි. සම්හර්ද සුබ දිනය. එසේම වේවා. අපි සම්බන්ධ වෙන්නද? අද පොඩි මතක් කිරීමක් කරන්න වෙනවා අපි මේ ඉවත්තාව සාකච්ඡා කරාට පස්සේ අද අපි ගත්තේ ආතිවිශෝපම සූත්‍රය කියලා සූත්‍රයක් තමයි සාකච්ඡාට ගත්තේ විශේෂ ඉල්ලීමක් මත ආශිවිශෝකම සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ කාට හරි මේ දැනගැනීමට අවශ්‍ය නම් සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන්නේ බුද්ධ ජයන්ති 16 වෙනි පොතේ 341 වෙනි පිටුවේ මේක ටිකක් දිග සූත්‍රයක් නමුත් ඒක අර විපස්සනාට සම්බන්ධයි ධාතු මනසිකාරය ආදී ඒවා සම්බන්ධ කරගෙන විපස්සනා සෝලස ඥාන සත්ත්ව විසුද්ධි වගේ දේවල් කතා කරන නිසා අපි සුමාන තුනක් විතර මේ ගැන කල්පනා කරගෙන ඉඳලා අද තමයි සාකච්ඡා කරගත්තේ දැන් ආශිවිශෝපම සූත්‍රය සභාවට ඉදිරිපත් කිරීමේ වාරය ඉවරයි අපි ඒක පිළිබඳව විශේෂයෙන් මගේ අදහස් ප්‍රකාශ කරමින් ඉන්න අවස්ථාවේ තිබුණේ ඒකෙදී මේ මතක් කරන්නේ මේ බුදුජානනාංශික දේශනා කරනවා ඒක පුරුෂයෙකුගේ ඇඟේ විසගෝර සර්පය හතර දිනක් ඇඟේ වෙලිලා ඉන්නවා. ඒ වෙලිලා ඉන්න සර්පයෝගේ ಗುಣ පෙන්වන්නේ බලවත් එදාටි දරුණු විෂ ඇති. ආශි විෂ හතර දිනක් කලින් කලට නාවන්න ඕනේ කලින් කලට වලදවන්න ඕනේ කලින් කලට නිදි කරවන්න ඕනේ ඉතින් මේ මිනිස්සෙක් හිතනවා හිරගෙට අහුවෙච්ච මිනිස්සේ මරදකවට අහුවෙච්ච මිනිස්සේ මේ සර්පයෝ ඉන්න ඉරගේකට දැම්මට පස්සේ මේ සර්පය ඇඟේ විලිලා ඉන්න එක ආභරණයක් කියලා, තෙදක් කියලා, එහෙම නැත්නම් විභූෂණයක් කියලා හිතන්න. ඉන්නේ ඒ වෙලාවේදී ඒ සත්ව මෙහෙම ඇඟේ විලියා ඉන්නක මේ ජීව දෙයියන්ගේ ඇඟේ සර්පය ඉල්ලිච්චාම වේ දෙයියන තෙදක් වෙනවා වගේ හිතාන ඉන්නකොට එතෙන්ද එන මේ සත්පුරුෂයෙක් යාර කියනවා මේ සර්පය හතර දෙනා හතර දෙයක් ඉල්ලන්නේ කවදාවත් සන්තෝෂ කරන්න බෑ. ඒක නිසා ඕකෙන් ආඩම්බර වෙනවා වෙනුවට පුළුවන් විදිහට මේකෙන් බේරෙන්න බලන්නයි කියලා ඒ පුරුෂයාට සත්පුරුෂයෙක් කියලා මතක් කරනවා. අන්න ඒක අපි මේ මතක් කරගන්න සම්බන්ධ කරගන්න ලෑස්ති උනේ භාවනා කරනකොට ආධුනික යෝගාවචරයේකට මේ ධාතු ගුණ මත වෙන අවස්ථාව. ඉතින් ඒක ඒ ධාතු ගුණයන් එනවාමයි ඒවා එකිනෙකට පරස්පර විරෝධී ඒ පරස්පර විරෝධී ධර්මය තුල පමණමයි පැවැත්ම සහ ජීවිතය සහ සංසාරේ පවත්වන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක එක පැත්තකින් ලබන්න බෑ. සැප විතරක් ඉල්ලවත් බෑ. දුක විතරක් බෑ. සැප දුක දෙකම ඕනේ. පට විදාචය ගත්තොත් අද ගතිය මෙලෙක් ගතිය දෙකම ඕනේ. බර ගතිය හැලු ගතිය දෙකම ඕනේ. සුනු මුදු ගතිය කුරුසු ගතිය දෙකම ඕනේ. තේජෝ ධාතෝ කියවම උණුසුම සීසස දෙකම ඕනේ. වායෝ ධාතෝ කියවම දරණ ගතිය සහ සලන ගතිය පරස්පර විරෝධී දෙකම ඕනේ. මේ ඉතින් යාම ආපෝ ධාතුවේ තියෙන වැగిරෙන ගතිය සහ පිළිකරන ගතිය. ඉතින් මෙවයිදී අපිට යම් ප්‍රමාණයකට මේ සූත්‍රයට සම්බන්ධ වෙලා බලන්න පුළුවන් වෙන්නේ ඇත්තටම හොඳට ආනාපානය වගේ මූල කර්මස්ථානය අරගෙන ඒකට හිත අප්පිතෝ විය චිත්තං නිච්චලන්ට අපේ තියෙන විදිහට අර්පණාවකට බැසගත් ආසේ Taman ගත්ත අරමුණට හොඳට මූණට මූණ දාලා සමීප වෙලා උත්සන්න වෙලා බලන වෙලාවක් එන්න ඕනේ. ආනාපානය හොඳටම නොපෙනී ගිහිලා මුළු කයෙම පැතිරිච්ච හිතක් තියෙන නමුත් Taman ඒකවත් දන්නේ හැපෙන තැන ගැන එච්චර තද අදහසක් නැහැ ආස්වාද ප්‍රසවාසී ආස්වාස වාර ප්‍රසවාස වාර පිළිබඳ අදහසක් නැහැ නමුත් ඇඟේ ඉන්න බව දන්නවා හුස්ම ගන්න බව දන්නවා ආනේ ඉන්නකොට සමහරුണ്ട് මේ සැලෙන ගති කම්පන ගති චංචල ගති උණුසුම් ගති සිසිල් ගති පුපුරු ගහන ගති කියලා මේ ගති ලක්ෂණ වගේක් පේනවා මේක ඇත්තටම වේදනා නමුත් නොදැරිය හැකි වේදනා නෙවෙයි. වෙන විදිහට කියනවා දුක්ඛ වේදනාම නෙවෙයි. ආන්නේ වේදනා දකින වෙලාවේදී අපි මේ සාකච්ඡා කර හිටියේ එතෙන්දී මේ ධාතු ගුණ වල තියෙන චාතුකාර ස්වરૂපය. ධාතු ගුණ වල තියෙන අපේ චාතුකාර ස්වરૂපේ ධාතු වල තියෙන ධාතු ගුණනේ අපේ තියෙන චාතු ගුණ නිසා මේ ධාතු පටලවා ගන්න හැටි. ඒ ධාතු වල තියෙන සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක එක gedara ජීවත් වෙනවා. සම් මේක දැන් දැන් කාලේ ගත්තේ පවුල් කනවා වගේ තමයි. ඒ සම්පූර්ණ විරුද්ධ අදහස් ඇති දෙන්නේ එක ගෙදර මේක තමයි ජීවිතය කියන්නේ. ඕක නැත්තම් ළමයි හම් වෙන්නේ නැහැ. ඒක අපි හොඳට දැනගන්න ඕනේ හම් වෙච්ච ළමයි ඒක අම්මයි තාත්තයි ගහ ගන්නවා කියන්නේ අයිතියක් නැහැ. ගහ ගන්න නැත්නම් ළමයි හම් වෙන්නේ. ඒ ඒ ඒ ආදරේ දෙන්නේ දෙක එකට යනවා. ඔන්න ඔබ තේරුම් ගන්න නම් තමයි ළමයි හම් වෙන්නේ තමයි ළමයි හම් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක දැක ගන්න පුළුවන් ධාතු මනසිකාරයේදී ඒ තද ගතිය ආපෙලාවේදී තද ගතිය මතින් තද ගතිය ආවම තද ගතිය තරහක් එනවා. මුරුදු ගතිය මත තද ගතිය ආන ආසාවක් තියෙනවා. එයාගේ උණුසුම් වෙලාවට උණුසුමක් આવොත් තරයි. උණුසුම් වෙලාවට විජිතක් આવොත් කැමති වෙනවා. එතකොට මේ උණුසුම් ගතිය මත උණුසුම් ගතිය එන එක රූප ධර්මේ. ඒක තරහ වෙන එක නාම ධර්මයි. සිසිල ගතිය මත සිසිල දෙන එක රූප ධර්මේ. ඒකට තරහ වෙන එක නාම ධර්මයි. සිසිල තියෙනකොට උණුසුම එනකොට මනාප වෙනවා. සිසිලසකට උණුසුම එන එක ධාතු ගුණය. ඒකට ලැජ්ජාවක් නෑ. සිසිලස සිසිලස දෙන්නේ සිසිලස උණුසුමද කියන එක ධාතු වල කිසිම දිනුවට වග වෙන්නේ නෑ. නමුත් මේ මතින් තරහා යන ගතිය කැමති වෙන ගතිය නාම ධර්ම ඕකසා අපි කියනවා මෙතනදී නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මෙන්න මේ ධර්මතා දෙක දෙකම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන අදුගානේ මේ අනාත්ම සංඥාවේ වෙන විදිහට කියනවා නම් මේ තම බැල්මෙන් එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකර බලා ඉන්න පුළුවන් ගතිය තියෙනවා නම් අපිට කියාගේ ක්‍රමේ ක්‍රමේ නාම රූප පරිච්ඡේදයන් දියුර වෙනවා කියලා. ඉතින් අන්නෝක දියුණු වුණා නම් මම මේ කොට පාදා ගන්න උත්සාහ කරමින් හිටියේ දියුණු වුණා නම් අනිවාර්ය මේ පුද්ගල වැඩි වෙලාවක් ඉන්නකොට මේ උණුසුම සිසිලකට හැරෙන්නේ අහේතුකව නෙවෙයි. උණුසුම උණුසුමට හැරෙන්නේ අහේතුකව නෙවෙයි. උණුසුම සිසිලස සිසිලට හැරෙන්නේ අහේතුකව නෙවෙයි. ඒවට මේ පරිසර සාධක සහ අභ්‍යන්තර සාධක විවිධ කරුණු බලපාන. ඒවා කර්මජ, චිත්තජ, උතුජ ආහාරක වෙන්න පුළුවන්. ආනිවා අර එක සැරේ ප්‍රතික්‍රියා නොකර උනා හොඳයි නරකයි කියලා හිතන්නේ නැතුව බලාගෙනකොට පේනවා මේකේ මේ ආරයක් පේනවා. මේ වගේ මේ පැටර්න් එකක් පේනවා. ඒක අර අඳුරගත්තොත් කෙරෙන්නේ අඳුරගන්න තු බොහෝ වෙලා බලන්න. උපදේශ දෙනකොට ගුරුවරු ඒ වෙලාවට කියන්නේ මේ වෙලාවට එන ධර්මතාවල කියන්නේ වේදනා කියලයි. නමුත් දුක්ඛ වේදනාම නෙවෙයි. හැබැයි මේ දුක්ඛ කියන අප්‍රියමනාවකට එන්න පුළුවන්. හැබැයි දරන්න පුළුවන්. භාවනාවෙන් වෙනවනම් මේක භාවනාවේ ගැටයක් නැත්නම් ලෙඩ රෝගයක් නෙවෙයි. මෙතන භයානක තත්ත්වයක් වෙන හොඳට යෝගාවචරයට හේතු ගන්නොත් යෝගාවචරයට දැනගෙන මේකට මුණ දෙන්න පුරුදු කරුවොත් දරන්න පුළුවන්. ආන්නේ දරනකොට වෙන දේ තමයි මෙවුවා මතුවෙන්නේ පිටිපස්සේ හේතුවක් තියෙනවා. ඒ හේතුව කිසිසේත්ම මේ පුද්ගලත්වයක් නැහැ. ඒක ධර්මතාවයක්. ඒක ධර්ම නියාම වගේක් තියෙනවා ලෝකේ. අන්නේ ධර්ම නියාම ක්‍රියාත්මක වෙනවා. ඒකට කම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම, බීජ නියාම කියන නියාම හතරක් මිස මේක පිටිපස්සේ මේ ඔක්කොම සංකීර්ණ මැවීමක් කරපු දෙවි කෙනෙක් හෝ එහෙම නැත්නම් කාගේද මනාපකට සිදුවෙනවා හෝ එහෙම නැත්නම් මට මොනම දෙයක්වත් මේක කරන්න බෑ කියලා මේ මගෙන් සම්පූර්ණ පරිබාහිරෝ දෙයක්වත් නෙවෙයි. ආන්න මේ தත්ත්‍ය තේරුම් ගන්න එක තමයි පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ. මේක තමයි සම්පූර්ණ අපිව කතා කරන ගැඹුරු පටිච්චසමුප්පාදේ වැඩේ. නමුත් ඒක එච්චර විපස්සනා ඥානපැත්තෙන් බලනකොට මහා ලොකු කෘත්‍යයක් කරන එක නෙවෙයි මොකද මේ කියන පච්චේ පරිග්‍රහ ඥානය විපස්සනාවට පාදක ධර්මයක් මිසක නියම විපස්සනාව කියලා බාරගන්න. සාමරෝධ ඥාන පරිච්ඡේදන පච්චේ පරිග්‍රහ ඥාන සම්මස්ස ඥාන කියන මේ තුනම විපස්සනා කියන ගොඩනැගිල්ල හදන්න ඉසල පොළොවේ යට ගහන ෆවුන්ඩේෂන් එක විතරයි. පොළොවේ මුලට පේන්නේ නැහැ. නමුත් විශාල ගැඹුරක් මේකේ තියෙනවා. ඒ කියන්නේ සෑහෙන අනාත්ම දෘෂ්ටිය සෑහෙන විදිහට පරතෝ සංකල්පේ විපස්සනාදී බලන්න පුළුවන් ගතිය, මේවා පිළිබඳව පරිසම්පාද පිළිබඳ දැනුමක් සාකච්ඡා කරලා ගතිය ඇති කෙනෙකුට තේරෙනවා මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ලයිස්තුගත කරලා කටපාඩම් කරන්න තියෙන දෙයක් අක්ක. හිත සම්පාදේ නොදැනගත්තයි කියලා විපස්සනා කරන්න බෑයි කියලා නුසුදුසුකමක්වත් දැනගත්තයි කියලා පහසුවක් වෙන එකක්වත් නෙමෙයි. මේක බුදුහාමුදුර කලින් දැකලා තියෙනවා. උන්වහන්සේ පොත්වල කියලා දෙන ඇවිල්ලක් තියෙනවා. නමුත් උන්වහන්සේ මේක දේශනා කළේ පටිච්චසමුප්පාදෙන් ගැලවෙන්න මිස පටිච්චසමුප්පාදේ අල්ලන්නේ නෙවෙයි. අනේ ඒක විතරක් මතක තියාගත්තොත් අපි මේ මූල ධර්ම පිළිබඳව සහ චින්තාමය ඥාන පිළිබඳව අපේ තියෙන වාල්කම අපේ කියන කඹරණ ගැටේ මිදෙන්න පුළුවන්. නමුත් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. පරමිතින් ගිහිල්ලා විපස්සනා කරන්න කියලා වැටිලා දෙතුන් සැරයක් අතපය කඩාගෙන ගුරුවරයෙක් කියලා දෙනකම් තේරෙන්නේ නැහැ මේ පොතකින් ගන්න බැරි ඇයි. චින්තාමේ ගන්න බැරි ඇයි කියලා. ඒ මොකද අර මේක හැප්පෙනකොට ගුරුවරයා කිව්වා පිළිගන්නේ බැරිම තැන තමයි. එතකම්ම තර්ක කරනවා. එතකම්ම මෙව කටපාඩම් කරන්න හදනවා. අරක හොයනවා මේක හොයනවා. මොක කවදා හරි තේරුම් අරගත්තොත් ඒවා පැත්තක තියලා මේ ප්‍රත්‍යක්ෂයට මුල් දෙන්න ඕනයි කියලා. ඒකට බුද්ධ ධර්මයේ දේශනා කරන දේත් නිරවුල් භාවිකුත් ඇති වෙනවා. ඒකට එතන එතන විමුක්තිය කියලා මොකක් හම් වෙනවා. ශ්‍රද්ධාවකුත් ඇති වෙනවා. මොකද ඒක ඇත්තටම කියනවා නම් මේ අහඹයක්. කිසිසේත්ම කාටවත් අසුන් කළ කරන්න. ඒ නිසා ඒවා දැනගෙන ඉන්නේ කොහොඳයි. නමුත් දැනගන්න ඕනේ මේ දැනුමේ තියෙන දැනගැනීමේ සිදුවෙන හානියක් දැනගෙන හරියට දැනගත්තොත් තියෙන වාසියක් දැනගන්නවයි කියන එක ඇත්තටම අර තමයි ළඟ තියෙන අනාත්ම සංඥාවේම ලක්ෂණක් තමයි. ඉතින් අන්නේ විදිහට ආශිවිශෝකම සූත්‍රය දක්වන විදිහට මේ සර්ප හතර දෙනා ගලවගත්තයි කියලා හිතමු අපි. මෙන්න විදිහට කියනවා නම් පරියන්කේ නැගිටතර පස්සේ පුනුසුමට සිසිලට අපි චෝදනා කරනවා. ඔය පරියන්කේදී අපි දන්නවා මේ වෙලාවේදී අපිට බලන්න පුළුවන් කියලා හිතමු. විනාඩි 30 විනාඩි 15ක් බලන්න පුළුවන් කියලා. ඒකට ගුරුවරයා කියන්නේ මොකද්ද මේක දිනු කරන්නේ? මොකද දිනු කරන්නේ අර ධාතු ලක්ෂණ කොච්චර උග්‍ර වුණත් ධාතු ලක්ෂණ කොච්චර සම්මිතිකව සමතුලිතව තිබුණත් හැකිතා අපහසුතාවයක් තියෙනවා ආනාපාන ඉදලා ආනාපාන ඉද දාපු ගමන් අර ධාතුලින් තියෙන වෙහස නැතිලා ගෙදර ගියා වාගේ ලොකු සාන්තියක් තියෙනවා ඒක තේරුම් ගන්න භාවනාවේ බොජ්ජංග මට්ටමට දිනුනාට පස්සේ අපිට මේ නිවහනක් තියෙනවා මේ තියේදී අපි මේ ධාතු කණ්ඩෝ බලන්න ගිහිල්ලා අපි හිතනරක දහතුරන්ඩු අමතක කළ ඕන වෙලාවක ආනපාන හින්න පුළුවන්. සක්මන් කරන වෙලාවන ඕනලා අක්ම දෙන්න පුළුවන්. අන්නේ Tamanට නිවේ නිවාඩු නිකේතනය. එහෙම නැත්නම් Tamanට තානායම් කොලක්. Tamanට අස්සසිල්ල නිවන් ලකින්ද ඉස්සල්ලක් තියෙනවා කියලා තේරුම් අරගන්න මේ ආනපානේ අදහන්න. ආනපානේ නැතිව වෙන භාවනක ධානය කොච්චර සිවුම් සමාධිය හිටියත් නොමරනවා කියන එක. හුස්ම ගන්නවා කියන එක. මේ හුස්ම සාන්තිදායකයි ඕන වෙලාවක උස්මට යන්න ඒක යනකොට ඒක පාට අර වේගේ ධාතු වලට විහිළු කියන වෙහසෝ එනතන ධාතු මතින් ඇති වෙන ප්‍රියමනාප අප්‍රියමනාප ගන්න පාට කඩන්න පුළුවන්. ඒක ඕනම කෙනෙකුට manussත්වයට එක්ක හම්බෙලා තියෙන මේ මානව උරුමයක්. නමුත් අපේ තියෙන කෙලෙස් වලට වාල් ගැතිය නිසා, අබ්බැහි නිසා අපි තාමතර පරිබාහිරයේ තියෙන මේ ධාතු ගුණත් එක්ක රණ්ඩු කරනවා. චිත්තචෛසික ධර්මත් එක්ක රණ්ඩු කරනවා. ඒව ඇති කරන පුද්ගලයන්ට නඩු කියනවා. ඉතින් මේකෙදී කියනවා ඔය හතර වේරියක් කියලා. මේක දෙන්නේ කොහොම නිකන් සාමාන්‍ය උපමාවක් විදියට. ඉතින් මේක ගැලවුණයි කියලා කියන්නේ තාම නිවන් දකලා නැහැ. පොඩි මතකයක් දෙනවා. පොඩි මේ ඉගියක් දෙනවා. මේ ධාතු අතර කොච්චර වද දුන්නත් ඔබ මේකෙන් ගැලවෙන අදහස තියෙනවා නම් කොයි හරි වෙලාවක මට chance එකක් එන්න ඉඩ තියෙනවා. හැබැයි මේ සර්ප එක එක ගලවට අනිත් එක වැලිනවා. ආන්නේ හතර ඇඟට නැදෙන ගලවලා දානවා කියන එක අපි මේ ලෝකේ ඉනාට කිසිම භෞතික විද්‍යාවකින් රසායන විද්‍යාවකින් ජීව විද්‍යාවකින් ඉතිහාසයෙන් භූගෝලයෙන් කරගන්න. අවස්ථාන්ට අවස්ථාවාදී වෙන්න ඕන. දුරට බලන්න ගලවන්න ඕන. නමුත් මේ ගැලෙවට තාම ස්ථිත කිසි වෙනසක් කළා නැහැ. ආශීෂෝම සූත්‍රයේ හැටියට මොකක්ද ඊගාට තියෙන්නේ? අර්ථය අතර ගැලවුණා පස්සේ ඈ? අජුරගේ රාජපුරුෂය යදවනවා. එතකොට එතකොට තාම රජුගන්ගේ රාජධානියේ ඉන්නේ එනතන කාම රාජිනිගේ රාජ කාම රාජ්‍යයේ අපි තාම ඉන්නේ. නමුත් මේ සර්පය හතර දෙනා කියන වහා වද කීමටපත් කරපු මේ වද කීව ටිකේ කලවගත්තා. මේක තමයි උපමාවක් කියන්න නිකන් අපේ සිංහල ඉතිහාස සම්බන්ධ වෙච්ච එකක්. මම මේ ළඟදී කියුවා මේ වැලවිට සරණංකර ස්වාමීන් වහන්සේගේ සංඝරාජ පුරුත පොතේ ඒකෙදි තාහත් වැදගත් ඓතිහාසික සිද්ධියක් සම්බන්ධ වෙනවා ගැමි කතාව කියන අපේ ගෙවල් පැත්තේ. ඒක පොතේ සඳහන් වෙලා තියෙන බොහොම අමාරු මේ ඉතිහාස කතාවකින් මම කියනක බොරු වෙන්නත් පුළුවන්. නමුත් ඒක ඇත්තත් වෙලා තියෙනවා. පළවෙනි දෙවෙනි සියන්නිකායෙන් ආපු කණ්ඩායම නිසා ලංකාවේ සෑහෙන දුරට ආගම ධර්මීය ඉන්දියානු සීමාවල් බැඳිලි ප්‍රවිධි උපසම්පදා කෙරලා තියෙනවා. කෙරනකොට ඉඳලා තියෙන රජුරෝ ශ්‍රීවික්‍රමරාජින රජ කෙනෙක් මේ රජු වඩික රජ කෙනෙක්. මේ රජුරෝ තාම නළලේ අලු ගන්නවා. බිසෝන්නාංශේ දෙමළ. දෙමළ බිසෝන්නාංශේ බුදුහාමුදුරුවෝ තදහනවා Hindu ආගමත් තදහනවා. හැබැයි සංගරාජ හාමුදුරුවෝ තමයි මේ අපේ රජුගන්ට උගන්වලා තියෙන්නේ. ඒ නිසා ගුරුවරයෙක් විදිහට සලකනවා. ලන්දේසෙත් එක තරහයි. නමුත් ලන්දේසීන්ගේ උදව්ව නැතුව නැවක් ගන්න බෑ. සර් රජුරෝ කැමති නැහැ ඔබ සම්පදා පිටවන්නේ මොකද ලන්දේසීන් බාල්දු වෙනවා. මේ හාමුදුරුවෝ සේරම කරලා කියන්නේ මම යන්නම්. මට මට රාජ්‍ය මේ මට තානාපතියක් තානාපති සේවයක් දෙන්න මට මට යන්න තරක් නැහැ ඉන්දියාවේ නැහැ බුදුමේ නැහැ චීන සියමේ ආයුධ්‍යාපුරේ විතරයි ඒකේ හොයලා වෙනත් තියෙන 15ක් විතර මැරිලා තොරතුරු අරගෙන තියෙනවා මම යන්නේ ඉතින් මේ රාජ්‍ය ලෝකේන ඔබ වහන්සේ මෙතෙන් ගියොත් මහ විනාශයක් වෙනවා ඔබ වහන්සේට බෑ මම තානාපතිටිය කරන්නේ යන්න නැවක් අන්ටලා අන්ටලා කොහොම හරි කරලා ලංකේසි කට්ටිය දෙන්නේ සෑහෙන ලංකේසින්ද කප්පන් ගෙවන්න ඕන වැඩේ නැවක් කරගෙන ආරිනවා පළේ දැරි නැවක් හැදෙනවා මැරෙනවා එක මිනිහෙක් පේනවා. දෙවෙනි හැරේ මේ මිනිහයාට යවුවට පස්සේ විභාගෙ දරවලා මියා ගිහලා උපාලි රජු උපාලි ආරතන උපාලි ස්වාමීන් ගේනවා ඒතෝදී ධර්මික කියන රජ කෙනෙක්. ඒ රජු බොහෝම සන්තෝෂෙන් බාරණ ඒවනවා. ඉතින් ආ කියන්නේ නැවෙන් බහපු තැනක. උපසම්පදා කරන සීමා පිටුන ඇවිල්ලා දෙවෙනි වතාවට නැවක් කියනවා. ඒ පිරිස ගෙනල්ලා ඉතින් හැරේ විපස්සනා උගන්වනවා. හැබැයි මේ හාමුදුරුවෝ අපි මේ සාමයේ ගරිවිල ධර්මංක ස්වාමීන් වහන්සේ දන්නවා එවකට සියන්නිකායේ අමරපුරයි මල්ලත් ඉන්න නායක හමුතුර දෙන්න උපසම්පදානයිනේ. ඒ දෙන්න යාළු කරගත්ත නැත්නම් සාසන කියන්නේ. අපි ඒ දෙන්න කැමති නෑ පිරිසුදු සම්පදාරසා විපස්සනා. ඒක කොහමද එතන උපසම්පදාරයේ ලොකු ආන්තුරු අත්කිරි ලොකු ආන්තුරු දෙනවත් පැවිදි කරනවා. පැවිදි කරනකොට මේ දෙන්න මහානායක හමුතුරගේ රංගරාජ හමුතුරගේ ධර්මයෙන් තොරව කතා කරනවා. මේ රජුව මරලා සියම් කුමාරයෙක් වෙන රජ කරවලා මේ සාසනය අලුත් කරනවා. ඒ තුන්වෙනි වතාවට කණ්ඩායමක් තිබුණා. කණ්ඩායම කළා රාජ්‍යරුත් කියලා බාර ගන්නවා, මහානායක හමුදුත් කියලා බාර ගන්නවා, කටයුතු කරන අතර අරගොල්ල ප්ලෑන් එකක් ගන්නවා රාජ්‍යරුන්ට පිළිත් අහන්න එන්නේ කියලා. බොරුවරවල් වගේක් කපල අඩි 15ක් ඇද උල් තියලා රාජ්‍යරෝ පිළිත් අහනකොට නූල අටපුවාම ඔළුව පිටින් වැටලා ඔලේ ඇල්ල බැහැ. දැන් ඔක්කොම සෙට් කරලා ආනන්ද රාජ්‍යරුන්ට ආරම්භ කරනවා. රාජ්‍යරෝ රාය එනකොට තම අධිකාරම් කෙනෙක් කියලා කියනවා මට ඕගොල්ලෝ තියෙනවා කියලා. ප්‍රතිරෝධය ඉල්ලෙලා හිතගෙන ගහන. බනහන ගමන් අර බස්තර වෙන මොකද මම කියන්නේ? ඕකෙන් අර කොළ ටික දේරුම අයින් කරනවා. අයින් කළා උල් ගන්නවා කොට. උල් කොහොම අරගෙනලා පිළිත් අහලා පිළිකරක් පූජා කරලා මාලිකා කරනවා. ගිහින් ළඟරාගේ හමුසු කියනවා. මොකද කියන්නේ? දැන් මගේ ගුරුවරයා මේ ශාසනය සම්පූර්ණව ළඟරාගේ හමුසු අපේ තියෙන වෙලාවයි. වයසයි. එයි චම්බතුආරි කියන්නේ චම්බතුආරි කියන්නේ එතකොට සියාමේ මෙහි උපසතකාරින් ලොකු අමුතු. කියලා කියනවා මේක අපරාධයක් නෙවෙයි. පරාජිකාවක් නෙවෙයි. මේකද මේ විචාර කරන හදන සාසනය කියලා. ඒකත් මේ මේ සංග්‍රහය හඳුරු රූපා කරගන්න. උරුපාත් කරන අනුකට කියනවා තමුනාට දැනගෙන හිටියේ නැද්ද? කියලා සත්‍ය. ඇත්තට රජු මරන්නේ හදන සංග්‍රහය හඳුරු මොනවා කරන උරුපාත් කරනවා. ඊට පස්සේ කියනවා කියන දෙකේ එකක් කියනවා දන්නවද නැද්ද? දැන් හිටියේ නැද්ද? දැනගෙන හිටියා. දැනගෙන හිටියා. ඇයි මේකට කෙලවරක් ගත්තේ? ඉතින් කියනවා මේ ඇඟේ නියපිරිතාව තියෙනවා ලේ කන නියපිරිතාවක්. මෙන්න කියනවා දේනාංශ මේ නියපිරිතාව පේනවනේ. ඒකට හරි වේදනයි. මම කවදාත් බෙහෙත් ගන්න මේක සතා නැහැ. මේක ඉන්නේ පණුව මැරෙන නිසා මම බෙහෙත් දන්නේ නැහැ. මේ කුමන්ත්‍රකයක් කරන බව මම දැනගෙන හිටියා. නමුත් දේනාංශ මේක කිව්වොත් මහ විනාශයක් වෙනවනේ. ඒ නිසා මම කිව්වේ නැහැ. ඒක ඔබගේ මම මරන්න කරන්නේ නේ. චුස්නාන දඩස් කාලේ කෙලිම ප්‍රශ්නේ. කර ඔළුව වත් කරගන්න. ඊට පස්සේ දඟ ගෙට ආරෙන. මේ සංගරාජ හඳුරුවෝ මේ චිප්පට හඳුරුවෝ දඟ ගෙට ආරෙන. ඊට පස්සේ කතාවක් දිගට යනවා. අපි ලෝකපච්ච කියන්නේ ඉතුරු කැලේ මෙහෙමයි. ලෝකපච්ච කියනවා ඒක දැම්මට පස්සේ හඳුරේ සංගරාජ හඳුරුවෝ ගෝල ටිකයි දාන්නේ සීතල කාමරේට. සීතල කාමරේ දාලා උදේ වෙනකොට නැරනවා. ඒකයි ක්‍රමය. සංගරාජ හඳුරුවෝ කරන්නේ දැන් සීතල වේගනේ නේද දැන් ඔක්කොම මරණ තත්ත්වෙට බය වෙලා අර සියන් හාමුදුර ඔක්කොම එළවන්නට රටේ. අර එක කෙනෙක් කලගෙදර රාළ කවුද කියලා හිටගෙනවා මේ විදේශාව පිළිතුරු මුකුත් කරන්න එපා. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න ඉද පුළුවන් කියලා වාසිය රාජ්‍ය මරන්න හදලා එළවනවා. මේ කට්ටිය මරන්නෙත් නැහැ. සංගකයට දානවා මැරෙන්න. මෙන්න මේ අක්ක අතර දෙනවා වගේ. ඉතින් මේ සංගරාජ හමුදෝ අනිගෝලොත් එක දැම්මට පස්සේ දැන් සීතලයි. දැන් ඔක්කොම මරණ තර්ජනයි. මරණ බව දාන. සංඝරාජහඳුරු කොළු කොල්ලනි බලා හිතෝ පරදේ ගහකට කොල්ල ඇතුලේ කට්ටියට. දැන් සීතල කාමරේ මුද්දටම පරබැදුවලු උදේ වෙනකන් ගහ ගන්නලු ගහ ගන්නලු හුදටම ගහ ගහ. ඒ වල දාඩිය දාගෙන කාමරේ ඉන්නවලු යනකොට. මැල්ලේ. ඊට පස්සේ කොට අරගෙන ඉවරලා රජු අරගෙන අර රාළම ගිහිල්ලා හරි ගැසලා පස්සේ මේ සංඝරාජහඳුරු මගේ ප්‍රශ්න ඇති නොවියම් විදිහට මේ මිරිතාවත් ඉදී බලාගෙන ඉන්නේ මේ මහානකමේ තියෙන වටිනාකම නිසානේ. අජුරු මරන්න ඔක්ක මොනවාක්වත් නෙවෙයි කියන හැඟීමට ආය රජකම දීලා තියෙනවා. සංග්‍රහයන්සු දීලා තියෙනවා. අන්න එතනදී ඒ ධාතු ගුණ පිළිබඳව අච්චර මරණ ධාතු ගුණකින් බේරෙන්න පුළුවන් උනේ ඒ පිළිසත් එක්ක ගහගත්තා හින්දා. ඒ ගහගත්තේ ඒගොල්ලත් එක්ක තහකට නෙවෙයි. එංකරත් කරගන්න. අන්නේ ඔය තමයි මේ ධාතු ගුණ මතුවෙනකොට අපි ඒකට බුදුහාමුදුර කියන්නේ ගහගන්න එපා බලන්න. හොඳ හැඟීමකින් බලන්න මේ මගේ නෙවෙයි මම නෙවෙයි මේ ස්වභාව මේක දැනගන්න කැමති නැත්තම් මේකේ මත වෙන උණුසුම් සිසිල් ගැති දැනගන්න කැමති නම් දුක දැනගන්න හම් වෙන්නේ නැහැ මේ දුක දැනගැනීම මූලික පාඩමක් හැබැයි ඒකට ඉතින් හිතෙනවා භාවනා කරලා හිතෙනවා එතන ගියාම මේ වෙන ලෙඩක් එන්න හදනවාද කියලා හිතෙනවා බඩේලියයිද වමනේයිද සේරම අභියෝග කරනවා අන්නේ අභියෝග තියෙද්දි ඉවසන එකට තමයි මෙතන යෝගාවචරය කාගෙන ඉන්න පුළුවන් ගැතිය. ඒ කාගෙන ඉන්නකොට ඇත්තටම අපි වැරදි නිගමන වලටත් යනවා. ලෙඩ රෝග තියෙද්දි බොරුවට ලෙඩක් නෑ මේක භාවනා ලෙඩක් කියලා තහවුරු වෙලාවත් තියෙන රෝට ගුරුවරයාත් හොඳට පරිසම් වෙන්න ඕනේ. අහලා බලනවා මේක නැගිටතර පස්සේ නැති වෙනවද? ඉන්නකොට දරන්න පුළුවන්. මොකයි ලකුණු දෙක. නැගිටතර පස්සේ නැති වෙනවා නම් ඉන්නකොට දරන්න පුළුවන් භාවනා කියන එක. ආන ඕක දැනගත්තට පස්සේ න්යා භාවනාදී ගැලවෙන්නේ නැති දරගන්න. භාවනා ඉන්නකොට ආන බණ්ඩිත දානවා. මතකනේ අපි කතා කරපු ප්‍රශ්නේ නැවත මොනවා හරි ප්‍රශ්නයක් කියනකොට උත්සාහ කරනකොට ආනාපානෙ හිත දාන. ඊට පස්සේ සංසිඳනවා. එතකොට ආනාපාන ටික වෙලාවයි ආය නැති. නැතිනකොට ආය මෙයා එනවා. මෙයා ඇවිල්ලා උත්සාහ කරනවා. ඒක ඕකෙන් තරමාල් කරනම සක්මනේදී අහුවේ. පරිවිතින් වැඩවල අහුවේ. මේ මනසට හිතෙන් ගැලවෙනවා. ගැලවෙලා පැනනට පස්සේ රජ්ජුරුව දැනගන්නවා කොහොමද ගැලුනේ දන්නේ දැන්නට පස්සේ රජුගේ රාජපුෂ්‍යෝ දානවා මෙයා පිටිපස්සේ එළවනවා එතකොට ඒ පුතේට මේ රාජපුරුෂය ඉන්නේ අස්සෙව පිට. මේ මනුස්සයා යන්නේ පයින් වගේ රාජපුරුෂයන්ගේ වේගය වැඩි. ඒ ඒ රාජපුරුෂය මොකටද උපමා කළේ? පංච පංච උපාදානස්කන්ධකින් මෙතෙන්දි මට තේරෙන විදිහට උපාදානය නැත්නම් පංචස්කන්ධ පරියන්කෙත් තියෙනවා. සක්මණෙත් තියෙනවා. එළියෙත් තියෙනවා. නමුත් අර ධාතු ගුණ මතුවෙනකොට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා චිත්තක්ෂණයට බලනවනම් මිතුරු උපාදාන කියලා ඉන්නේ පංචස්කන්ධෙ හිටිනවා. ඒ වෙලාව උපාදානයි. මේ මේව නැවත ආයෙ හරක්මන්දි ගියාම ආයෙ නුරුස්නා දේවල් එනවා. එපා කරනවා. ගෙතිදා ලකට ගියාම කුජලේ සාතනම ආදී මේ නුරුසුක තියෙනවා. ඒ වගේ උපාදාන කරනවා. අරියන්කේදී චිත්තක්ෂණයට දෙකට උපාදාන නැහැ. කොච්චර උපාදාන නැහැ කියන්නේ ඉන්නවද නැද්ද දන්නේ නැහැ. මම මම හිටියද ඉඳගෙනද හිටගෙනද දැනෙන තැනට යනවා. ඊට පස්සේ නමුත් ඉදින්දා වැඩවලදී අල්ලනවා. ඉතින් වැඩි තාමත් අපිට ප්‍රිය අප්‍රිය ගතිය අප්‍රියමනාප ගතිය තියෙනවා. ඒ පුදුල එහෙම යනකොට ඊට පස්සේ ගඟක් හම්බෙන එකක් තියෙනවා. හයවෙනි හයවනවා ඒ තමයි ලස්සනම කැලල පරණ යාළුවෙක්. ඉතින් ඉස්සරහ හොඳ කැලේ. නන්දා නන්දා කියනවා කියන්නේ හයවෙනි එක නෑනවා එතකොට එන්නේ ස්වාමි පුරුෂයාට නොන හත කොක ගන්න. චිත්තංකය වෙන අන්තිමට. අර සාමාන්‍ය පස්සේ ඇල්ලුවාට පස්සේ අන්තිමට කොක ගහන්නේ මෙතෙක් කල් වෙච්ච තමන්ගේ අම්මා නැත්නම් තමන්ගේ භාර්යාව නැත්නම් ස්වාමි පුරුෂයා කිට්ටුම කොක ගන්න. ඒකෙදි වැටෙන්නේ නැති කෙනෙක් මම මේ ගියන් අතර කවුරක්වත් නැහැ. ඉතින් ගියන්ට උතන් තමයි කියලා වෙලා තියෙන්නේ. ඊයේ එතෙන්ද ගියාම කියනවා අනිත් ඔක්කොම ගලවන්න පුළුවන් මේක ඔක්කොම ගලවන්න බෑ. එතකොට මට්ටම් දෙකක් නැලා ධාතු ගුණ පිළිබඳව උදා. ඒ වගේ මේ උපාදාන කරන්නේ නැතුව පරියන්කේ ඉන්න පුළුවන් අනිත් තැන් වල බැරි බවක් දාන්න. ඉතින් රාජපුරුෂයන්ගම ගැලවෙන්න දාන්න. ආයෙත් කියන්නේ මේ මට මගේ මනකට මට අතාරින්න පුළුවන්. මගේ රුචි අරුචි දරන්න පුළුවන්. ඒතර කිට්ටු වලින් ගන්න කොක්ක අපේ කාලේ එකක් නෙවෙයි. ඒක එදා ඉඳලා මේ සංකාර කොක්කේ හොඳට වැලි කෙලිය පටන් ක්‍රීඩා කරපු යාළුවෙක් කියනවා. යා කියනවා "යෝ දුවන් දෙපා, බය වෙන්න දෙපා මේ මම එන්නේ." මට එන්න දෙන්න ළඟට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් ඒකට සත්පුරුෂයා කතා කරලා කියනවා "ඒක නයා වගේමයි පංච ප්‍රධානස්තන් දිවයිම ඔය යාළුවගේ ප්‍රචණ්ඩය." ඔතින් වැටෙන කට්ටිය නම් නිස්සන් වයින්ඩි টොප් එකට පේනවා. නිස්සන් වයින්ඩිලා බලනකොට පේන්න තියෙන්නේ කොක්කෝ තමයි තියෙන්නේ. හැබැයි පැවිදි වුණා කියලා කියන මොකුත් නැහැ. පැවිදි නැහැ කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ කය මේ මොකද්ද පැවිදි කරාට හරියන්නේ නැහැ. ඔය තමන්ගේ රුචි අරුචිකම් ටික තියෙනන හොබීස්, pet ideas එහෙම නැත්නම් අපේ liking and disliking කියන ටික. ওই ටික අපි නිදාගන්න හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්නේ. නැගිටින හැම වෙලාවෙම අපිත් එක්ක නැගිටිනවා. ඒ නිසා අපි හිතනවා ඇත්තටම මේ අපේ රුචි අරුචිකම් ටික පෝෂණය කිරීම මගේ පෞරුෂත්වය. එහෙනම් තමයි මට යමක් කරන්න පුළුවන් නම් මට උන්දි කරන්න ඕනේ. නමුත් දන්නේ නැහැ ඒක අර දෙන්නකින් බේරුවාට පස්සේ තමයි පිටිපස්සේ එළවන්නේ කියලා. ඒක නිසා මේ ප්‍රියමනාපදී මෙතෙක් කල අපිට කිට්ටුම පැවැත්ම පිළිබඳව නැතුව බෑ කියපු දේ මට පුද්ගල වශයෙන් දෙන්න පුළුවන් රුචියුක්කම් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මනාව අදහස් අපේ ප්ලෑන්ස් අපේ ඉස්සරහට තියෙන දේවල් මොනවා හරි වෙන්න පුළුවන්. ඒ මනුස්සයා අර වගේ රණ්ඩු කරන්න කතා කරන්නේ. ඉන්නේ දුවන්නේ උඩ බය වෙන්නේ මම නෙන්නේ. පිටගෙන ඉන්නේ වෙන්නේ. පුතන් නැතර වෙන්නේ කියලා. නමුත් සත්පුරුෂයා ඉඳලා කියලා කියන එතකොටද සත්පුරුෂයා අසත්පුරුෂයෙක් විදිහට පේන්නේ විතරයි. මෙච්චර මේ කියමනාට කෙනාට නොදකින්න පුතන් කියන්නේ මොකද කියන්නේ? කඩුව දරන්නේ. ඔව්. ඒ ඒ ප්‍රිය මිත්‍රයනෝර කඩුව ගේන්නේ. දැන් මම අන්තවද එක දහවරු හතර දෙනෙක් ඉන්න පටලවාපොතු විවාහය ඊට පස්සේ ඒ හතර දෙනාට පස්සේ නෑ මොකද නයි හතර දෙනා පටවියාපොතේ ඊට උපාදානස්කන්ධ වශයෙන් රාජපුරුෂයෝ රාජපුරුෂෝ එළවනවා. මම කියන්නේ ඊට පස්සේ මම පහරන්න පොරු හය දෙකේ. එයා තමයි ඡලයි පස්සේ. නෑ නෑ ඊට පස්සේ ඒ කුතියට හම්බ වෙන මේකෙදී නේ පාලුගමේදී නේ ටික හම්බ වෙනවා. මොකක්වත් නන්දිලාගේ තමයි එක බඩේ. ඒක ආයෙත් බලන්නේ මරන්න. නන්දිලාගේ යාළු මිත්‍රය වань කොහෙලා? යාළු මිත්‍රය මේක නන්දිලාගේ. හරියනවා. කඩුවක් කෑවද ඒක? නෑ කඩුවක් කන්නේ බලයි. ඒ ආතල් නන්දිලා. ඒක තමයි දුක් සමුදේ කියන්නේ නන්දිලාගේ. අනේ මම මේ කතා කරන විදිහට එන පොට පැටලිලා තියෙන මම පොඩක් සූත්‍රය කියවනවා මේ මොකට මෙසේ කියන එම්බල පුරුෂය ඇතුළත ඇතුළ මේ සගනි වදකේ යම් තැනකදී ම කොහො දක්නෙම් නම් ඒ ජීමේ ඊටසින්ද යලා මේ ඔසවාගත් කඩුවක් ඇත්තේ පසවස දෝපතේ එම්බා පුරුෂය තුපිසිනේ යමක් හට යමක් හට ඇකිනම් ඒ කරවයි මයනි එකල්ලියේ පුරුෂ තෙමේ බලවත් ඇදති දරුණු විශාති සතර ආශීර්ෂයට බිය වූයේ සතුරු වූයේ පස්වදකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවාකත් කඩු ඇති සවන බදකයට බිය වූයේ යම් තැනක හෝ පලායයි. අස්ත උත් කඩුව කරන්නේ. ඒ කියන්නේ අපේ රුචිමත් අරුචිකන් මනාපමනාප කියන ඇතුළතින් අපිට පහළ වෙන. ඒ කියන්නේ අපි වෙනදා හොඳයි ප්‍රියයි මනාපයි කියලා ගත්ත දේවලු මෙතන උපමා පෙන්වන්නේ කඩුවෙන් අරගත්ත ඇතුළෙන් ආපු වදකයක්. මේක තමයි ඇත්තම අපේ මේ රුචියට අරුචි අසලම අර ආනාපාන දිහා බලන කොටයි ධාතු දිහා බලන කොටයි රුචි අරුචිකක් නැතුව බලන්න කියලා තමයි අපිට උගන්වන්නේ. සත්‍යයේ තියෙන මූලික ලක්ෂණය. නමුත් ඒක අභියෝගයට ලක් වෙන වෙලාවක් වෙනවා. මේ සමානලට ගුරුවරයා කියනවා භාවනා දික් කරන්න කියලා. භාවනා වෙනද ටිකක් දිගට ඉන්නේ. ඒ වගේම වෙන වැඩ අටාරිය වල පුළුවන් තරම් සක්මන් පරියන්කට දාන්න කියලා. ඉතින් ඒකකොට සමානලට යෝගාගිතුන් දැන් මිත්‍ර කල් ගියා නම් මොකටද ආයි දික් කරන්නේ දැන් ඉතින්. ඒතරම අමාරුයි නැගිටින්නේ මම. ඒකට නෙවෙයිනේ. පුළුවන් කට නෙවෙයිනේ කියලා තමන්ගේ රුචි අරුචියට දෙනවා තමයි. නමුත් එතෙන්දී රුචි අරුචිකම් පාවා දීම මේ තාම බරපතල විපස්සනා නෙවෙයි. කල්ැතුවම තමන් මේ පාවා දීමක් කෙරෙනවා. කාය ජීවිත නිර්පේක්ෂකතියට පාවා දීමක් කෙරෙන්න ඕනේ. මේක මේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන අර ඇතුළත ಗುಣ ධර්ම ටික වැඩෙන්න නම් අපිට කැප කරන්න තියෙන්නේ රුචි අරුචිකම්. ඒක තමයි මේ මේ ආධ්‍යාත්මික වශයෙන් හරියම දරන්න අමාරු. මොකද අපිට අපි හේතු ගන්න ගන්න බැරුව යනවා. අපිට අපි මේ මේකට විදහාස කරන දීගන් බැලුවා ඇයි මේ මේ ඔක්කොම කෙරුවේ මගේ රුචිකත්වය ජය කරවන්න මගේ හීන ලෝකෙට යන්න දැන් හීන ලෝකෙට රුත් වෙනවා ඒ නිසා පස්වෙනි පස්වෙනි මේ බදකයා විදිහට පෙන්වන්නේ ඇතුළත තමන්ගේ තියෙන රුචියක් ඉතින් මේක තමයි අපි මේ සාමාන්‍යයෙන් ස්ත්‍රී වශයෙන් පුරුෂ වශයෙන් ගෑනු පිළිමේ එක එක රටවල් එක එක සංස්කෘති කියලා බෙදා හදාගන්නේ ওই රුචියසිකන් තමයි ওই ටික අතහැරියාට පස්සේ අපි ඔක්කොටම තේරෙන්න පටන් ගන්නවා මේ සෑම කෙනෙක්ම රුචිවර්චක අතහැරියාට පස්සේ එකම. ඊට පස්සේ ආය මනුස්සත්වයේ සහ මේ අසම්පූර්ණත්වයේ කියන දෙක අතර මොනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හැම කෙනෙක්ම සමානයි. තමන්ගේ රුචිවර්චකම අයින් කළාට පස්සේ අපි මනුස්ස පදනමකට වැටෙනවා. ඊට පස්සේ තමයි මේ බුද්ධිල විපස්සනාට සුසුචික් බාටපත් වෙන්නේ. එතකම්ම තියෙන්නේ අර මේ බාහිරේ තියෙන ගුණ ගොරෝසු කෙලෙස් එකින් එක එකින් එක එකින් එක දුරු කරගෙන යෑමක් තමයි තියෙන්නේ. මේකෙදි මට මතකයි යම්බම් යම්බම් වැටලේ ඒ ස්වාමීන් වහන්සේ ඊ ලස්සනට මේ පැහැදිලි කරලා දුන්නා අපි මේක අපේ කටුකුරුගේ ඥානানন্দ ස්වාමීන් කියලා තිබුණේ උඹ යමක් මේ සංසාරේ උපේලා තිබ්බනම් දීර්ඝ කාලිනව බලනකොට ඒක උඹට හානියක් කරනවා. යමක් ආදරයෙන් හම්බ කරගන්න යමක් අපිට ප්‍රියමනාපයක් ඇතිවෙනවා දීර්ඝ කාලින බලනට අනිවාර්යයෙන් මේක උඹට හානි කරනවා. මේ all your assets will be a debit in long run කියලා කියනවා. අපිට තියෙන හැම අපි මෙතෙක් උපේලා තියෙනවානේ. නම්බු නාමයක් හෝ මුදල් හෝ කීර්තන මොනම දෙයක් හෝ සංඛාර දීර්ඝ ගමනේදී සංඛාර නෙමෙයි මේ භාවනා දීර්ඝ ගමනේදී අනිවාර්යයෙන්ම හැම දෙයක්ම අතින් ගලවලා අයින් කරන්න. අපි ආසාවෙන් රැස් කරගත්ත දේවල් ඒ අතින් ගලවලා අයින් කරන්න නම් ඒක ඇත්තටම මානසිකව ලොකු සාසන හැඟීමක් උදාහරණ උත්තරෙන් ආශලා කරපු කැපකිරීම නිකන් ශ්‍රද්ධාව වගේ දේවල් තිබුණොත් කරන මිස නැත්නම් හරිම අමාරු කරන්නේ. මොකද ඒ තාක්කල් අපි මේ භාවනා කලේ අපේ රුචි අරුචිකම් ඔප්පරාම ගන්න. අපිට ඕනේ අදාළ ලෝකෙට කියන්න. අපිට ඕන දේ කරගන්න. නමුත් උතින්ගේ අරපත් වෙනවා කියන්න දෙයක්වත් නැහැ. කරන්න දෙයක්වත් නැහැ. ඒ තේරෙගෙම කියන්නේ මේ මමයිනේ වැඩෙන එකයි. ඒ නිසා මේක කුණ්ඩ මණිකුණ්ඩලාභරණයක්. පොළවේ තියෙන කුණ්ඩලාභරණ බිම දාලා පාගනවා වගේ ඒ Taman පාවා දෙන්නේ. හැබැයි කාටවත් බය නෙවෙයි. කාටවත් විධානයකටත් නෙමෙයි. කාටවත් වෙන මේ මොකටද මේ වෙනකන් දැකගත්ත ධර්මතාවය නිසා. මේකට දැකලා තියෙනවා මේ ලෝකේ තියෙන නාම රූප දෙක විතරයි. ඔය දෙන්නගේ පරස්පර විරෝධිතා එකට ඉන්නවට බැරි වුණා. නමුත් මේක මම අල්ලන්නේ මේකේ පළුවක් ඉන්න නිසා. මොඳ උණුසුම සීසලේ සීසලට විතරක් නෙවෙයි උණුසුමෙන් පයි කියන්නේ. පුද්ගලයා වෝනේ හොඳ පැත්ත විතරයි. නමුත් අපි දන්නා මොහිනී කතාවේ මුණිගේ ඉස්සරහ පැත්ත බොහෝම එක්කරු තවියෙක් වදපු මවක් වගේ ලස්සනට හිටියද පදා ගන්න කියලා අත දාගුවොත් පිටිපස්සේ තියෙන කුණපණුවන් ගහපු තුවාලය. මොහි නටනකොට කවදාකවත් පස්සහරවන්නේ නැහැ. දින්දුකට මොහි නටවන්න ගන්න පුළුවන්ලු නටවනකොට ඉස්සරහට අක්ක පෙන්න බෑ නටාමත් ප්‍රියලවනවා. ඉතින් ඕනම කෙනෙකුට ඉස්සරහින් වෙනවා. අල්ලන්න කියලා බැදුවොත් අහුවෙන්නේ පිටපැත්තේ සම්පූර්ණ කුණු වෙලා පණුව ගහන කුණක්ලු තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ අපි මනාප කියලා හිතන්නේ හැම දෙයකම එහා පැත්ත සම්පූර්ණ කුණුපණුව ගහපු තුවාලයක් තියෙනවා. හැබැයි ඉස්සරහට කාය මොකද නැති බොහොම ඉච්චිතික වාගේ බොහොම ප්‍රේමනාවට තියෙනවා. ඉතින් අපි හිතනවා අර මොනවාකට කොට පොකේලිය කිව්වා වගේ වැඩි වැඩි නටන හදනකොට අර පැත්ත හුදුට පේනවා. දන්නවනම් මේ වැඩි පෙන්නන දරවට වැඩි වැඩි මේක තියෙනවා ඒක ඒක ඉතින් බාහිර නෙමෙයි තමන්ගෙත් ඇතිනේ. අපි වුණත් පේන්න පටන් ගන්නවා. අන්න ඒක දන්නවනම් ලේසි. මොකද ධර්මානුකූලව කියා ගන්න පුළුවන් ඔය ප්‍රියා ප්‍රිය දෙකේ පිටත කබල ගියාම හැට ලෝකෙ කිසිම වෙනසක් නැහැ. මේකේම තියෙන 150 මන හොඳ නරක දෙක තියෙනවා. කිසිම තැනක නැහැ මම නම් දකෝ විදිහට හොඳ වැඩි එක නා නර අඩු කෙන කියලා එකක් නැහැ ඔක්කොම පෙත්ත කපලා තියෙනවා. ආ මේක දැනගත්තම අයින් කරන්න පුළුවන්. නමුත් අපි ඒක අපිට වෙනකන් අපි හිතන්නේ ලෝකෙ මේ තරම්ම මයවතින් කියන දුෂ්ටයි කියලා. ලෝකෙ මේ තරම්ම වද දෙන්න ආදුකක් කියලා අපිට හිතෙන්නේ. ඒක තේින්න නම් අර නාම රූප දෙක වෙන් කරලා ඒ කියන්නේ ಜಾති වේද ආගම් වේද වෙනස් කරලා බලන්න පුරුදු වෙලා ඊළඟ මේ දෙන්නගේ හිතුවක්කාර පරස්පර විරෝධී දෙකක්. ඒ අතතුර ලැජ්ජාවක් නැතුව ධර්මතාවයේ ජීවත් වෙන්න පුළුවන් මටයි මේක දරා ගන්න බැරි කියන තේරුම් ගත්තට පස්සේ තමයි පුළුවන් වෙන්නේ අපේ අර රුචර්චිකම් කියන. අපේ මනාප අපේ මේ අනාගත සිහින ආනෙට පිළිබඳව පිටකෙනෙක් බලන විදිහට බැලුවොත් ඇත්තටම අපි මම මගේ හිතානේ ඉන්න හීන ඔය ඔක්කොමල දන්නවනේ ඕගොල්ලෝ හාසියට ලක් කරනවා. ඒ තරම විහිළුවක් මම මේ මේ මගේ අනාගත සීනි වශයෙන් තියාගෙන ඉන්නේ. එහෙම නැත්නම් ජීවත් වෙන්න බෑ මට. මම සමා වෙන්න ඕනේ මම මේ නන්දහාන්ගේ සින්දුවක් ඇහුවා. ඒකේ තියෙන මගේ සීනියේ ජීවත් වෙන්න මට ඉඩ දෙන්න. මොකද? ඈ? මගේ සීනියේ මට හරියට ඉඩ මගේ සීනය මට දකින්ද ඉඩා වෙන්න මගේ හීනෙන් මාම දඬ ලඟනවන්න. ඔච්චරයි අපේ මොන ජීවිතේම තියෙන හීනෙ ඔච්චරයි. අපේ මොන ජීවිතේම කියන්නේ හින්ද විතරයි. මගේ හීනය මට දකින්ද ඉඩා වෙනන්නේ මේ මට තියෙන මේ අනාගත මේක උඹල කඩන්නේ එහෙම අනුමානවත් කියනවා. ඒකේ මාව අවදි කරවන්න ලඟ වෙන්න එපා. ඕක තමයි ඕක ඕක රජුලත් ඔච්චරයි කරන්නේ, හිඟනත් ඔච්චරයි කරන්නේ. සුදු දොස්තරත් ඔකයි කරන්නේ. ලෙඩත් ඔච්චරයි කරන්නේ. වෙදත් ඔච්චරයි කරන්නේ ඔච්චරයි. ගුරුවරයෙක් කරන්නේ ඔච්චරයි, ගෝලයා කරන්නේ ඔච්චරයි. මගේ හීනේ මට දකින් පීඩාවක්. ඒත් මේ තුන්වෙනි පස්වෙනි දෙවෙනි ඒ ඇතුලෙන් එන කියනවා ඇත්තට බුදුරජාණන් නෙමෙයි සත්පුරුෂයෙක් කියනවා උක හීනයක් උක හීනයක් නැත්තම් මේ වර්තමාන මොහොතේ කරන්න බැරි එකක් අනාගතේට ප්‍රක්ෂේපණය තුළ විතරයි ඔක කරන්නේ එනිසා ඔබ වර්තමානයට වරේ. වර්තමානයට වංගන මගේ හීනේ මට දකින්ද නැත්නම් මගේ හීනෙන් නැගිටවන්න බුදුරජාණන් වහන්සේ පිහිට වෙන්න මැන කියලා කියන්නේ. මොක කියන්නේ මගේ හීනෙන් මාමුදණ්ඩ ලඟනවන්න. ඉතින් ඕක ඕක තේරුම් අරගන්නකොට මම හිතන්නේ අපිට මේ කියන්නේ හසත් ලොකුසන් කිව්වේ ඒකයි අපි ඇතුලේ සම්පූර්ණ ධර්ම තියෙනවා. අපි ඇතුලේ සම්පූර්ණ තියෙනවා. අපිට ඒක බලා ගන්න බැරි මොකද අපිට මේ වගේ චිත්‍රයක් අපිට මේ වගේ දර්ශනයකට මේ උපදේශ ලැබිලා නැහැ. ඒක ලැබෙන උපදේශ අපේ බාධනෙ පිට ගිහිල්ලා තියෙන. කලේ මොනින්ද බල තිබිලා තියෙන්නේ. නමුත් භාවනා කරගෙන කරන යන කොයි වෙලාවෙ මේක අපේ හිතට ඇතුළු වෙයිද කියලා මචං සරුවඥන් වහන්සේ පිට කාටවත් කියන්නේ ඕනම ධර්ම කෙනෙකුට ඕනම ශ්‍රද්ධාවන්ත කෙනෙකුට කොයි වෙලාවක ප්‍රශ්නේ තියෙන්නේ බාහිර දේවල් අයින් කරලා තමයි ඇතුළත තියෙන මේ අපි කිට්ටු ආශ්‍රය කරන මිත්‍යාගෙන් කොක්කවදින කියන එක දැනගන්න. රුචි අරුචිකම් වලින් කොක්කවදින කියලා දැනගත්තට පස්සේ ඉතින් තේනොත් මේ සංසාරේ කිසිම තැනක ආරස්සාවක් නැහැ. යන්නේ අරතන මගේ හීනේ අරගන්නේ මම යන්නේ. දිනනවයි කියලා කියන්නේ අන්නතර හීනෙට ජීවත් වෙන එක තමයි. නැත්නම් මේ ওই පස්සේනේ යාළුවා හිතා ගන්න අනේ මෙයා නැති මයිත් ගලි කෙලින් ඉඳපු යාළුවානේ. ඒ නිසා මේ විනත් එක නතර වුණාට කමක් නැහැ කියලා පේනවා. හැමදාම පරියන්කෙන් නැගිටින්නේ ඕකේ. හැම චිත්තක්ෂණයක හැම දවසම පරියන්කෙන් නැගිටින්නේ ඔන්න යාළුවා ඉඳලා. නිවන් දකින්න අවශ්‍ය නැහැ. සුවාන් වෙන දවසේ විතරක් තේරුම් ගන්නවා. මෙතෙක් කල් කෙරුවේ වතුත්‍යක් දීලා ඉන්නකොම කෝක වරදක් කියවනයි කමන්නේ වතුත්‍යක් කියන්නේ. නැගිටලා කියලා සක්මන් කරපුවා නරක වැඩක් කියලා සක්මනේ නැගිටිනවා. මේ ඩාඩි දාන කපුට යවලුවා මොකද්ද කියලා අපි අපි නිදාස කරගෙන මොකද ඇතුළෙන් එන යාළුවා අපිට හේතු කියනවා. මංගත් එක්ක පොඩි කාලේ ඉඳලා හැදිච්ච මනුස්සයෙක් උඹට මම මහදයක් කියන වතුර ටිකක් දීපන් කියලා නේ කියන්නේ. අපි දෙවිලා නේ වීලා. කකුල පොඩක් දිගාරපන් කියලා නේ කියන්නේ. ඉතින් අපි ඒකට ඉඩ දෙන්න කරන්නේ. අපි මේක මේ දෝෂයක් නෙවෙයි. පහසෙත් ලක් කරලා ගන්න පුළුවන්. හැම කෙනෙක්ම පරියන්කේ නැගිටින්නේ අනේක නැගිටින වෙලාවේ ඔන්න ඔය ළඟින් වෙන යාළුවෝ ඇවිල්ලා කියනවා මේ භාවන්තුරන් නැද්ද මේ මේ ඊයේ දන්න ඔබලත් එක එකට හදිච්ච මනුස්සයෙක් පොඩි වචනයක් කියන්නේ පොඩක් නතර මොකයි පොඩක් කියන්නේ කියලා තිබිලේ පික්නික් එකක් නව කතාවක් කියනවා පත්‍රේ වල හරියට නැගිටින්න ප්‍රධාන හේතු වෙන්නේ නැත්නම් ඉරියව්වක ඉඳලා ඉරියව්ව මාරු කරන්න හේතු වෙන්නේ දුක වසන්නේ ඔන්නේ කිට්ටු යාළුවා තමයි ඇවිල්ලා අන්තිමට කොක්ක දෙන්නේ. ඉතින් ඒක හරි විචිත්‍රයි මේ බුදුහාම ඉදිරිපත් කරන මට මතකයි මේකෙදී ඒ මම අටුවාර වෙන්න දිස්ත්‍රික්කයේ ඒ සඳහන් ලොකු ඉස්තිරක් කරලා දුන්නා මේ අපි ඇතුළතින් මේ අපි පෝෂණය කරගෙන ආපු අපේ ප්‍රිය මනාප අදහස් වලට රුචිජුකම් වල නැත්නම් අපේ අනාගත සිහිනවලට කිසිම කොන්දේශ විරහිතව යටත් වෙන හැටි කිසි විලියක් ජානක් නැතුව කිසිම විලිලජ්ජාවක් නැතුව අපිට ඒගොල්ලන්ගේ හීන මාරු කර කර අපිව පිනවන හැටි. ඒගොල්ලන් කියන්නේ මම මම තමයි. ඒක මාරු කරන්න ලැජ්ජාවක් නැහැ. දැන් මේ අතේ පැලෙන්න කියනවා. මේකම අපි එකම තේමාව කරපන්. ඊගාසට ඒක නෙමෙයි තේමාව. මේකයි තේමාව කරපන්. හැම වෙලාවෙදීම අපි හිතනවා අර අපේ සෞරුදු ආවේ නිසා ඒ අම්බෙන් අපේ රුචියට යටත් වීම අපිට හිතෙන්නේ නැහැ බය අඩුකමක් කියලා. අපිට හිතෙන්නේ නැහැ මේ නිහිනකමක් කියලා. මෙතන මමයි දිනන්නේ කියලා. මේ දෙන්න අතර තියෙන සටනේදී හරි අමාරු කට්ටකට පත් වෙනා ඉතින් හිතංග අපි අර සාරා සංකේ කල්පලක්ෂයේ පිරුම් කරලා බුදුජානනාංශ මේ වගේ දෙයක් කරලා කරලා කරලා අහුවෙලා අහුවෙලා අහුවෙලා අන්තිමට මේක අවබෝධ කරගන්න පස්සේ කියන්න වෙන කෙනෙකුට කියන්න මොන තරම් කරුණාවක් තියෙන්න ඕනද කියලා මේක හේතු කරලා තියෙනවා. උපමා මාර්ගයෙන් සහ ඒ වගේම එතෙන් එනකන් ඥානවන්ත වෙනවා, ශ්‍රද්ධාවන්ත වෙනවා, වීර්යවන්ත වෙනවා. වීර්යවන්ත උනා ඥානවන්ත උනා සද්ධාවන්ත උනා අපි ඊගත්ත චිත්තාගේ අත්පාත පුත්ත සූත්‍රයේදී අහුවෙනවා. ඉතින් ගියාට පස්සේ දැම්මම හරි කියලා කියන්න හිතෙනවා. කියපු ගමන් අහුවෙනවා. කටවත් දෙයක් අදින් නැතුව මෙතෙක් ගිය ගමනේ කතා කරගන්න බැරි කෙනෙක් වගේ අන්ධයෙක් වගේ බීරෙක් වගේ මෝඩෙක් වගේ ගුලියෙක් වගේ ඉඳගෙන තව ඩිංගිත්තක් ඉදිරියට යන්න තව ඉස්සරහට යන්න. මොකද මේ සාමාන්‍ය විපස්සනාට සුදුසුකම් ටිකක් ඇති කරලා දෙන්න හදන්නේ. මේක හැබැයි ඔය කියන මේ ඔය කියන එක විපස්සනාවට නෙමෙයි මේ සාමාන්‍ය භෞතික කාමයේ ආර්ථික දේශපාලන සමෘද්ධියටත් ওই ප්‍රශ්න ටික බලපාන. විපස්සනාටම නෙමෙයි ඒ වුණා ලෝකෝත්තර පැත්තට ගිහිල්ලා නැහැ. ලෞකික ගමනේ තෝකම බලපාන. ඒක දැන් සාමාන්‍යයෙන් ඕනම තැනක මේ කෙනෙක් වටන්න ඕනේ නම් තරහ වෙලා බෑ කියනවා. යාළුවෙක්. කොහොම හරි යාළු වෙනවා. ඒ යාළුවම සත ඕන දෙයක් අර කරනවා. ඒ යාළුවා ඒකට අල්ල ගන්න පුළුවන්. ඒ කිට්ටුවන්ට ඕන වෙන්නේ හය කරන්න ඉන්නේ. ඒක මේ මේ අතුරුකමක් කරන්න ඉස්සලා යාළු වෙන එක ලේසිම ක්‍රමය. ඉතින් මේක ආධ්‍යාත්මික ගමනේ මුල් පියවර තුනට ඒක තමයි සටහන් කරන්නේ. ඉතින් මම හිතනවා මේ ගොඩාක් වෙලා මම දැන් කතා කරපු ඒ නිසා අනිත් දවසට අපි මේ ඉතුරු කැලල මාත් සූත්‍ර දවඩයක් කියවන්න ඕනේ. ඉතින් මම මේ ආරාධනා කර සිටිනවා මේ අපි සාකච්ඡා කරපු විදිහට ඒ හතර මහා භූතයන්ගෙන් නැත්තම් ඒ නයි හතර දෙනාගොත් බේරිලා පංච උපාදානස්කන්ධෙනොත් බේරිලා කිට්ටුවන්ට ආසන්න යාළුවාගෙන් බේරෙන තැන දක්වා වූ මේ මට හිතිච්ච අදහසම ඉදිරිපත් කළා ඒ සම්බන්ධයෙන් කීයුතු කළ යුතුමක් තියෙනවනම් ප්‍රශ්න අහන්න තියෙනවනම් සාදරයෙන් මම ආරාධනා කර තිනවා ඉදිරිපත් කරන්න. අවසර කන්නුත් දෙන්න. නාන්‍යෝ සතරතන අතරතන විවාදී සුසුම්බාරි නේනවා ගලවල් අයින් කරන ඒ කියන්නේ අර මේ ආනාපාන හොඳටම සිවුණාට පස්සේ ඇඟේ පුපුරු ගැසීම් කම්පන චංචල වේග අරමණන් එන්න පටන් ගන්නවා. ඒ එනකොට දැනගන්න මේ මේ හතර දෙනාගේ භාෂාව මේ. එතකොට අපිට පුළුවන් ගැලවුමක් තියෙනවා මේ හතර දෙනාත් එක්ක හැප්පෙන්න හෝ නැති කරන්න හෝ දඟලුවොත් මේගොල්ලෝ ගලප් වෙනවා. එකම දේ මෙතෙන්ට නිකන් උදව් කරපු ආනාපානට ඇඬුණා ඉතින්. ඒකෝට ආනාපානේ බොහෝම නිශ්චලයි. අපේන්නේ නැහැ. මේ ආස්වාස වාරේ ප්‍රස්වාස වාරේ කියලා පෙන්වන්නේ නැහැ. මේ හැපෙන තැන පෙන්වන්නේ. ඒක නිකන් සාමාන්‍යයෙන් බොහෝම තුනී වෙලා. තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ. ඒ නැත්නම් දවල්ට ආහන්දේ ආහනේ පායන හඳ වාගේ ඔහෙ තියෙනවා. නමුත් අර හිතේ තියෙන කුප්ප ගැතිය තමයි ඔය වැඩි කලබල දෙයල්ලා. ඒක වැඩි කලබල වෙනාට පෙන්වන්න වෙන ඕසෝන සිසිත කම්පන චංචල ගැටි මේක නිකන් පුවක් කිට්ට ගලේ වගේ පුපුරු ගහපු ගැටි. මොකද ඒක යන්නයි කරන්න දෙයක් නැහැ මොකද අපි අහුවෙන්නේ. හොඳට විවේකී බලහත් දැන් මේක පුපුරු ගහනවනේ වැනෙනවනේ බැක් කරනවනේ හරි. මේ ඔක්කොමද මට බැරිද මෙතෙක් කියලා අපු ආනාපාන පොඩ්ඩක් දොර ඇරලා බලන්න. තියනවාද කියලා බලන්න. කියලා බලන්න දෙකක් ගන්නවා. එක්ක ආනාපාන මේත් එක්ක කුලප් වෙලා ගාලා අදිනවා. එහෙම නැත්නම් ආනාපාන මේ කතාව මොනවද කතා නැහැ තාම සාන්තයි. ඒ අදිනවනම් දරා ගන්න බැරි වේදනාවක් කියලා. සමාලට ආනපාන මේ කිසිම චෝදනාවක් ගිහිල්ලක් නැහැ නඩුත් නැහැ. එයා ඉන්නේ සම්පූර්ණ සාන්ත භාවයේ. නමුත් මේ ඇඟේ පුපුරු ගහින් තියෙනවා. එහෙමනම් දැනගන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් මතයක් ගන්නකොට මේක භාවනාවෙන් ආපු ඵලයක්. මුතු දරන්න පුළුවන් නම් හොඳයි ප්‍රශ්නයක් නැහැ. මේ උණුසුම් ගතිය සිසිල් ගතිය දරුවට දෝෂයක් නැහැ. වෙහෙසන. තානායමකට යන්න ඕනේ නම් ඒකට වතුට්ටියක් බීලා වැසිකිලි කරලා එන්න ඕන අපෝ යන්න ආනපාන. ගිහිල්ලා බලනකොට එයා සාමාන්‍ය පුරුදු තාලෙට ආපන ශාලාව පවත්තගෙන ඉන්නවා. ගිය ගමන් හිතලා යකෝ අතෙන් තෝරන බලයන් කරදරවලට මෙතෙන් තෝරන වගේ විවේකයට කියලා තමයි තේරෙනවා මේ බුදුමෙන්ට පායන මිනිහට දිවයිනක් ලැබෙනවා. යැපෙන්න තනක් ස්පර්ශ ගන්න තනක්. හැබැයි මේක අනුන් ළඟක් නෑ වෙන චිත්තක්ෂණයක්ක් නෑ වෙන තනකක් නෑ. මේක තිබිලා තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ආනාපානේ සියුම් වෙලා සියුම් බව දැනගෙන ඒක ඒකේ හතරකොන් දැනගෙන තියෙනවා. මේ වෙලාවේදී තක්මුක් වෙන්න කරුණු තියෙනවා. මේ හිත පුපුරු ගන්නවා, ඩාඩි දානවා, කම්හාරම ඇස්කෙවින් ගහනවා, නාසිකාට කෙස් කාලා කරකවනවා, ඒ කරකවනවා. මේ අතරමැද බලහිටියොත් හිමීට ඒ ඔක්කොම යන අතර දානපර හැට බලන්න පුළුවන් නම් අර උතුරාගෙන බක්කලියට ඇල්ලතුරක් දාපම මොකද වෙන්නේ? බක්කල වෙයි. ආන් ඒ වගේ ගැටි දෙක තුනකට ගියොත් මේ මනසට අන්තිමට හිතනවා මරණ මොහොතෙත් මට බැරිද? මේ ඕන ගිනි අඟුරක් වෙච්චාවයි කියලා ආනපනින්ද. ඒක තමයි කරුවත්නාංශයේ දේශනා කරේ රාවල ස්වාමීන් වහන්සේට. රාවුලේ උඹ ආනාපාන 11 පැත්ත දැකලා තිබුණා. අන්තිමට යන සුවාසේ පස්සාසය චරිමක පස්සාසම්පේ. ඥානතෝ දැන දැන මැරෙන්න පුළුවන්. අසුරක් සායනාදී කිව්වොත් නේ ආයේ ආනාපාන නොවේ. එනම් ධාතුමනසිකාරයේ ඒ ස්වභාවයේ ඉතිරියම ඒකත් තමයි. මම කිව්වා මම කිව්වා දරාගන්න බැරි වෙනවා හිතුම් කෝල ගැති නිසා. කක්කා මේ සබ කෝල ගැති නිසා මේව විය යුත්තක්ද නැද්ද කියලා ඒක දිගේ යන්න පුළුවන් නම් හොඳයි. ඒකෝට අපි කරන්නේ හම්බෙච්ච අවස්ථාවේ ඉල්ලමෙම ඉන්නේ. ආයෙ ගොඩාවිල උස්මාරකණ යන්න යන්නේ නැහැ. නමුත් තුඟ දිනේ කරන්නේ ඒ ගුරුවරයා අතාරිනවා. භාවනා ක්‍රමය අතාරිනවා. දැන අතරලා යනවා. ඒක ඒ ඒ වෙලාවේ කතා කරගෙන අහන්න දෙයක් නැහැ. මොකද එතෙන්ද කියලා කියනවා අහවල් දෙය කියලා කොක්ක ගන්න කරක් නැහැ කියලා. යන්නෙත් නොකරන. ඊටට හොඳින් භාවනා කරන්න කියලා. අටුවා පැහැදිලිව කියලා කියනවා මේ වෙලාවේ යන්නේ ඒකට කිසි දෝෂයක්වත් නැහැ නැත්තේ. මෙයා දන්නේ නෙවෙයි කොතෙන්ද ගහලාද මේ අපි කියන්නේ තානායම් පොළ දන්නේ. රිට්‍රීට් එක දන්නේ. රිට්‍රීට් එකතු ඒක ඉන්න පුළුවන් නම් ඒකට මම කියනවා ඒකට දීරත්වය කියලා. කාගෙන ඉන්න පුළුවන් නම් ඒකට සම කරන්න කෙනෙක් නැහැ. ඒ බුද්ධිලට ඇත්තටම රහතන් වහන්සේ විතර සම කරන්න පුළුවන්. එනිසා දැන් වැඩි. නමුත් ඉන්න බෑ. ඉන්න බෑ කියන්නේ සංසාරේ අපි මේ ගෙනාවු මේකට දෙදෙලෙයි, මේක පැලෙයි, මේක පුපුරයි, මගේ චිත්ත අධිප්‍රාය හිස්ත නොවේ, මම අහුවෙලාද? නාන එකොණින්ද වැටෙනවා. ආන්නේ දෙක මැදදී දීපං කෛරාත මේ ධාවි. දක්ෂයා උපන් සාධමනසයා ඒ වෙලාවේදී පොඩ්ඩක් ඉස්පාස වෙන්නේ. මේ කන්තුලා කෙනෙකුට කියනවා අඩි 4000 කන්දක් ගන්නවනේ හැම අඩි 10 දීම රැයක් ගත කරන්නේ. ඒක කරත් එක පාට උඩට ගියොත් හති දාලා හුස්ම ඒ කියන්නේ ඔක්සිජන් අඩු නිසා ඉන්න බෑ. හැම 1000ක්ම නැගලා රාත් දෙකක් අතර කරලා ඒක හුරු කරගන්න. ඊට පස්සේ 1000ක් නැගලා අන්තිම දණ්ඩාදී 200 300 දී විශ්‍රාම කරන්න ඕනේ මේ අඟ අඩු ඔක්සිජන් ගත්තේ ජීවත් කරා. ඒ වගේ තමයි හිතේ කාය සංස්කාර වාචී සංස්කාර නැතුව මනෝ සංස්කාරත් හරියට වැඩ කරන යනකොට මේක ඇතුලෙන් ගිනි කන්න පුපුරනවා. පුපුරවන පස්සේ ඒක ළඟ ඉන්න ඕනම කෙනෙකුට ගන්න. ආ ඒකේ නෑ මේ ඕනම කෙනෙක් අnder ගන්න යකා කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ යකා වෙන්නේ කිට්ටුවක් කියලා. කිට්ටුවක් දැන අපිටත් යකා වෙන්නේ ගහන්නේ කිට්ටුවක් දැනමයි. උත්තර තමයි ඔය සයිකෝതെරපි වල තියෙන ගැටෙන තැන. සයිකෝതെරපි වල යම් කිසි කෙනෙක්ට ඉතින් සාන්තිය දුන්න නම් ඌ 100 100ක් ගන්න ඕනේ නැට බලන්න. ආයෙ දෙකක් නැහැ. සර්වඥානික මේ මයිත් එක්ක ඔය හුරු තනලට එන්න පොවන ධර්ම දේශනා කරලා අපි නැහැ. මොන ඔය කාරණේ ඉඳලා තමයි සායනා කරන්නේ. අල්ලතුම සුඛසතිපාන දුක්ඛසතිපාන දුකයි කායික දුකයි කායික සුඛයයි අතර උදේ සෝනස් දෝනස් අල්ලතුම මානසික දුකයි මානසික සුඛයයි අතර සතිපාන සුද්ධිය කියන චතුත්ථ ඥානයෙන් ඔබ පිළිලා ඉතියන උතෙන්දී උඹට චම්පා වෙන්න පස්සට දුරට හේතුවක් නැහැ ඔබට කෙලිම අරමුණේ ඉන්න පුළුවන් කියලා ඒක ප්‍රත්‍යක්ෂ නැහැ අසුතෝ කියන්නේ එක ලින්ක් එකක් ඒ වෙනකොට පුරුදු කරපු එතකොට ඒ කියන්නේ යා විපස්සනාවේ ඉන්නේ මේ මේ සම්බොජ්ජංග මට්ටමේ. එතෙන්ද යන්න කරන්න තියෙන්නේ ඔන්න තඩමාරු වෙලා හිතන්න ඕනේ උඹට ඒ කියන දුක්ඛසච්ච බහනා සුඛසච්ච බහනා පුබ්බේව දුක්ඛ සෝමස්ස භානා ප්‍රතිපාරිශුද්ධින් උපස්සති කියන සත්‍ය සමාධිය ගන්න නම් ඊට ඉස්සලා දෙනවා පොඩි කරදරයක් අපිට. ඒ කරදර දෙන වෙලාවේදී සම්පූර්ණ වෛත්‍රයේ ඒකට යන්න බෑ. මේක තරලා ඇඟ හුරු කරගෙන ටික ටික ටික ටික ලක්ෂණ වචනයක් පාවිච්චි කරනවා ඥානানন্দ සාංශේ චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තක් පංකණාති පදහති කියන. බරකට කර ගන්න හදනවනම් අපි ඉස්සලා අතපයම හදලා ටිකක් ඒක රත් කරලා ගන්න. ඒකෙල්ල පොඩ්ඩක් මේක දාලා බලනවා මේක මට මට ගන්න පුළුවන් බරක්ද කියලා. ඒක ගන්නේ නෑ කරට. ඊට පස්සේ ආමුට තද කරගෙන, බඩපටිය තද කරගෙන කොනක් උසන. කොනක් උසන කර දීලා බලන. කරගෙන බැලුවට පස්සේ දැන් ඉතින් මේක එමෙිට මෙිට මෙිට ඉස්සරහට ගන්නකෝ අන්නේ වෙලා දෙනවා බෑ එක්ක දාන්න. එලා චිත්තම් පංගන්නාති කියලා එනවානේ මම ඉන්න නැහැ හිටුනේ මැරිච්චම ගන්නවමයි කියලා <clears throat> අන්නේ ගන්න ගන්නේ හතර දෙකක් බිම දාලා. ආන එතෙන්ට එනකොට ඒ බුද්ධිලට තියෙන ශක්තියට ඒ පුරුෂ ධෛර්යයෙන් පුරුෂ තාමයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ වීර්යයෙන් කියලා හරවටන්සේ දෙනවා මේ ගැම්මක් පුදුමාකාර සර ගැම්මක් දෙනවා එතෙන් තමයි සාහස කියන වචනේ ඉන්නේ. ඵලයන් දුන්න මඟුලක් වෙච්ච අය ඵලයන් කියලා වගේ එනවා. ඒකට එන්නේ ඔය මේ ආශ්‍රම කියන තැන තමයි ඒකේ පරමාර්ථය. මොකද ඒකට ඉන්නේ ඉස්සෙල්ලා අවස්ථා රාශියක් කියනවා අද ඉන්නේ මේ යෝගාචරයේ ඉන්නේ එතන. ඉන්නේ එතෙන්දී එන දුක මට නොවිය යුතුයි කියලා හිතනවා. නෑ ඉන්නවා හැම කෙනෙක්ම කාලා තියෙනවා. ඒ නිසා ඒක එනකොට අරක තියනවා නම් නිදහස. ඒකට යන්න දැන් මේ හදන වෙලාව. හදන වෙලාවේ කරන්නේ අපි ධාතු මානසිකාරය ටිකක් කරලා ඉන්නවා. වෙන අඟපු පුරු ගන්න. ඒක ඉලියට කමන්නේ නෑ. අනිදාසේ කියනවා යන්න ඉසල පොඩ්ඩක් හේතු ඇයි නැගිටින්නේ කියලා බලන්න. ආයෙත් කියනවා මේ සමාධිය නෑ, සතිය නෑ. අනිදාසේ හිතන්නේ එහෙම නැගිටලා හේතු හදන පොඩ්ඩක් ඉන්න ඔහොම නැගිටින්නේ ඉසල පොඩ්ඩක් ඔහොම ඉන්න. විනාඩියක් ඉන්න දෙකක් ඉන්න සම්පජඤ්ඤය දවන. ඉතින් මොකටද නැගිටින්නේ? නැගිටලා ගිහින් මම මොනවද කරන්නේ කියලා බලන්න නෙමෙයි නැගිටින්නේ හිමීට යෝගාවචක විතර බලන්න කියනකොට පොඩ්ඩක් ඉඩක් හම්බෙලා නැගිටින්නේ නැතුව චිත්තක්ෂණයක් ඉන්න. අන්න එතකොට ඔය කියන තැනට තරංගෙම චරිතේ, Tamandigo චරිතාදිගේ පොඩ්ඩක් ඉස්සරහට යනවා. නමුත් එච්චර ලහිරයක් එන්නේ නැහැ. දෙකක් තුනක් ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේකෙදි සමාජලට ඇත්තටම පාවා දෙන්නේ. පාවා දෙන්න තුචිට යනකොට ඒ පඬිසාන්ති කියන්නේ බුදුමෙසානාන්සේ ඒක වෙනකොට ඉස්සල්ලාම උඹටම තමයි තේරෙන්නේ. බුදුහාමුදුරන්ට මේ මටත් නෑ. ඔබ දන්නා දැන් ඔය වෙන්නේ ෆයිට් එක කියලා. එතකොට බලයන් කණ්ඩත් එපා, ගොණ්ඩත් එපා, ගුරුතුරු බලන්නත් එපා. කාගෙන බල ඊට පස්සේ එනවා අර උපේක්ඛා සතිපාරිශුද්ධි தත්ත්වය එතෙන් දෙනකොට නම් සාමාන්‍ය පරියන්කෙත නෙවෙයි අනිත් වැඩක් කාලවත් මොන දෙයක් ආවත් පිටිය ගණන් ගන්න නැතුව මට රකින්න තියෙන සතිය සමාධිය විතරයි. වෙන්නේ ඔය මේ කිසිම ගුරුවරයෙක් මට ඕනේ නැහැ කිසිම ක්‍රමයක් ඕනෙත් නැහැ. මොකක් කරන්නේ සති සමාධිය තියනවා නම් විතරයි කියලා අර උපේක්ඛා සතිපාරිශුද්ධින් ඒ දෙකෙන් පණරේ වැඩිච්ච මේ මේ නිකන් සති සතිපාරිශුද්ධියෙන් පණරේච්ච සමාධියක්. ඒ සමාධිය ඇත්තටම අවසානයි. අපි ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය අවසාන ඵලය. ඒකට ගණ්ඩ ඉස්සලා තියෙන අවස්ථාවේදී තමයි ඇත්තටම මේ අද මේ දන්න කච්චේ නොදන්න කච්චේට පම්ප් කරන්නේ. ධෛර්යය දෙන්න ඕනේ. මේ දෙන්නේ තඩමාඩුලා නරා වලිය ගැටිලා දාගේ දාගෙන කාගෙන තමයි යන්නේ. කිසිම කෙනෙකුට ඔතන මේ පපුව ඉස්සරහට දාන තෙදෙන් යන්නේ නැහැ. තෙදෙන් ගියොත් ආත්ම සංකල්පය ඉතුරු වෙනවා. මම ආයෙනේ ඉතුරු වෙනවා. ඒක පාවද. ඒක අර මේ දීපංකර පාදමුරේදී ධන ගහගෙන අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාදතිකේ භඬන කැවි මගේ පිටෝලින් වඩින හේක් වාගෙන් තරමට යටත් වෙන්න. හරිම දුෂ්කරයි අර රුචියර්ජකම් පාවා දෙන එක. ඉතින් ගියාට පස්සේ නම් අද කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මොකුත් නැහැ. ඉතින් තමයි තේරෙනවා මේක අම්මට අපට දෙන්න බැරි. උත්සාහ කරලා ගන්න බැරි තැනකට අපි පන්නරේ වැටුණායි කියලා. ඒක ඊට පස්සේ ලක්ෂයක් පරීක්ෂා කරනවා. ලක්ෂයක් නිදර්ශන දෙනවා. ලක්ෂයක් බාධා කරලා පරීක්ෂා කරලා කරලා කරලා කරලා නෑ බය වෙන්න එපා ඔක උඹෙමයි. ඔක කාටවත් ගන්න බෑ. ඕකම දැඩි කරගන්න. ඕකම එකක් කළා තියාගන්න කියලා අන්තිමට එනකොට බුදුහාමුදුරුවම තමයි. ආයි මොනම දෙයකටවත් නෑ යදන්න වැටුණොත් මට යන්න තැනක් තියෙනවා. නැත්නම් ආපන්ටි අදේමඩ සක්මන්ටි අදේ. මට එදින්දා වැඩවල මම ඉන්නවා කියන කාට මට බාධා කරන්න පුළුවන්. මේ ඉන්නවනේ. කම්ම නැතත් මං ඉන්නවා මරණ මෙච්චා. ආ නෙදින්ද නේක තමයි අත්‍තරම ඒ කියන්නේ භාවනාවේ වැදගත්ම කොටස අවසාන කියන ගැඹුර නෙවෙයි. මේ තනියම Taman ෆයිට් කරගෙන අම්මෙක් නැතුව තාත්තෙක් නැතුව කරන ෆයිට් එකේදී මුලින්ම ඩිංගක් විශ්වාසය ඇති කරලා දෙන එකයි ඕන කරන්නේ. ඊට පස්සේ කල්පකින් ඇති කරලා දෙනවා අර. ඇත්ත ගැම්ම. ඉතින් මේ මේකේ කවුරු හරි කියනවනම් මේ ටික කරන්න දැන් බෑ මේ සාධනේ කරන්න බෑ කියලා මන්නම් ලැසදී ඕන මේ කියන අභියෝගයට පිළියරන් ගිහිල්ලා පින්නන දෙන්නේ නැහැ මේක මේ මේ වෙන්නේ ඔය ඔයගොල්ලෝ කියන බාධාවක් නැහැ මේකේ තියෙන ළමන්ගේ හිතේ තියෙන සූදානම් හිතේ තියෙන අඥාත දෘෂ්ටියේ සූදානම් මේ වගේම කාලා තියෙන ගැටි. තමන්ගේ රුචියට අවිතර විරුද්ධව කාලා තියෙන ගැටි. සමාජයේ සමාජයේ ධර්ම වේදනාවක් ආවම උසකල බල කියන නැවත මුල කමඨාන කියන්න පුළුවන්. ඊට වඩා ලේසි ආනාපානයි කියන්නේ. මූල කමඨාන ආනාපානයි කියවම මම ඉදිමැතින් සෝමස්කේ. ආ ඒකට මම ඊකින් බලලා තියෙන ඊකට ආපහු යනට වඩා විශේෂ රීචක් වෙන මේ එනම් මුලින්ම තමන්ට උරුම වෙලා ඉවතිනාන බලන්න. ඉදිමැතින්. අපිට හරකල්ලාකින් පිටාරයකට හැන්නේ. සාම ප්‍රධාන කීවල ප්‍රධානදී ඊට පස්සේ يعني ආකාරයෙන් ඉරුළු ගියයි. මේ අර පිටාරමත් මේ ආවන් පස්සේ ඊට පස්සේ කායන පතන ඉන්නකොට වේදනාවක් වස්තුනවා. ඊළඟට එතකොට එක්කෝ දැන් මේ මාතෘකාවට සම්බන්ධව කියන වේදනාව විඳලා වේදනාව කරනවා කියන්නේ සුඛ දුක් උපේක්ෂා ඒකෙන් ඉතින් බලබල කියන්නේ එක නේද පහසු අර ඒක තමයි ඒක අතර මේ ආශ්‍රම කියන මට්ටමකට වැඩිය පල්ලෙහා තනක් ඔය ආශ්‍රම විස්තර කරන්නේ ඔනේ රූප ධර්ම වල ඉන්නවා ආනපානේ බල ආනපානේ පේන්නේ ආනපානේ නෑ හැබැයි හුස්ම තියෙනවා හැපෙන තන බලන පේන්නේ හැබැයි හැපෙන තනක් තියෙන බව දන්න ඕම ගිහලා විවේක වෙලා ඉන්න ඕන ටික වෙලා ඉන්න නැගිටිනවා ඇඟ නැගිටපුවාම ඔන්න පුවක් හිට ගලේ ඔන්න බොකුරු ගන්නවා දඟලනවා දැන් ඉතින් ඔය කතර දාන වෙලාවනේ අපි දැන් කියන උපදේශකදී නෑ පොඩ්ඩක් හිටපන් ඒ පුපුරු ගහන්නේ කයි නැගිටින්නේ කියලා හිතන බලපන්නේ ඒක. බොහොම පුංචි මට්ටමක් කියන්නේ. මොකද මට බලන්න පුපුරු ගහන දැන් නැගිටිනවා ඕනේ හැමින් නැගිටින්න පුළුවන් දැන්. අලුක සාදාන්න නැගිටින්න ඕනේ. උහුම් කරගෙන ඉන්නකොට වෙලා කරන පුපුරු ගහන සතියක් නැහැ සමාධියක් නැහැ ඉන්න පුළුවන්. ආන්නේ ඉන්න වෙලාවේ එකක් තමයි මෙයා කියනවා කෙලින්ම ඒ ආපු අභියෝගේ මොනසිම සිසිලද කාම්පර චංචල දිහා බලන්න. ඒක ධීර ගතිය. ඊට පස්සේ ඒකේ දිහා ඇති වෙන ප්‍රිය අප්‍රිය මනාවමනාව මනාවමනාව කියන එක ආයතන තුන කතා කරනවා. ඒ කියන්නේ මේ රූප ධර්මෙන් දැන් නාම ධර්මයට හැදලා තියෙන්නේ. ඒකයි උඹේ ඔය මේ යහපත බලා ගන්න බැරි බලාකුලක් වෙලදී උඹේ නාම ධර්ම බලපන්. වේදනා ප්‍රිය අප්‍රිය මනාවමනාව. ආනාපානසතිය දෙන්නේ නැති දැඩි වෙනවා ආවම එතකොට අපි මොකද නැවත මුල තවනහට ඇඳලා පාස් වෙනවා. එතකොට වේදනා සාත දුක් ඒ ඒ වේදනාවෙන් ඒකට ඒක කියන්නේ ඇත්තටම මූල කර්මස්ථානයේ යා යුතු නැති තරම් හොඳ පාලනයක් තියෙන වෙලාවට වේදනාව විඳ පුළුවන්. වේදනාවයි දැනගන්න රූප ධර්මයෙන් ඇතිවෙච්ච කොළම විශේෂයි දැන් හිතයි කලකට තියෙන්නේ. ඒක බලනවා. ඒකේ තියෙනවා ප්‍රිය අප්‍රිය දුක්. දුක්කම සුඛයට කියනවා නේද? කෙලින්ම අර කියන ආනාපාන කියා වගේ තමයි. වේදනාව දැඩි වේදනාවක් ආවම පොඩි පොඩි වේදනාවක් වුණත් වේදනාව පොඩි වුණත් ලොකු වුණත් වේදනාවේ හෝ නාම ධර්මයි. එහෙම නැත්නම් අර උණුසුම් සිතිලකට කම්පන ජංගකට ඉන්න පුළුවන් නම් ඒක දැඩි පරාක්‍රමයක්. ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි හිතන්න නරකයි මේ ගැන නොදන්න කෙනෙකුට ඒක කරන්න හිතෙන්නේ. එයා අසරණ නැගිටිනවා. අතකොහෙන්ද නැගිටිල නතර කරලා පොඩ්ඩක් ඔක දික් කරලා බලන්න. බලලෙවල එහෙම බැරි නම් මේකට බය හිතනවා නම් ගෙදර යන්න. පොඩ්ඩක් ගෙදර යන්න. ආනාපානෙට යන්න. ගිහින් ආයෙ පාර දෙන්න. මේ යුද්ධ පිටින් ආයෙ පැරක්කෙට ගෙනලා සංවිධානය කරලා ආයෙ පෙරහැර ගිනේ. ගිනිනකොට යන්න පුළුවන් එක්ක අර උස්තුම් සිසිල් ගතියට. එනකන් ආයෙත් කියන්නේ එකේ වේයත් ඇරවු ප්‍රිය අප්‍රිය ගතිය මොන දෙයක් වල ප්‍රශ්නයක් නැහැ. ප්‍රිය අප්‍රිය ගතියේ ප්‍රිය ගතිය අප්‍රිය ගතිය මැද අදුක්කම සුඛය කියලා එකක් තියෙනවා. උණුසුම සිසිල් දෙක මැද එකක් තියෙනවා. ඒකයි ආනාපාන කියන්නේ එකයි. ඒකයි. ඒක තමයි කතරවතේ තේරෙනවා අපි ආනාපාන කිව්වට ඒ වෙනුවට කැම්ප්ස් එහෙම නැත්නම් රිට්‍රීට් හැම තැනම තියෙනවා වේදනාව දෙක මැදත් උතමයි. උණුසුම සිදේ ගැටි දෙක මැදත් උතමයි. ඒකවත් බලනකොට වෙනවා මේ සෑම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙයක් මැද තියෙන මැද හිටන්නේ රූපෙත් එකයි වේදනාවෙත් එකයි සංඥාවෙත් එකයි සංස්කාරෙත් එකයි විඥානෙත් එකයි ඔතන තමයි ගැලවෙන්නේ. ඒක සංඥා සාකේවලුන අපි වේදනාවක් තුනක් වෙන 30 වෙනකන් සංඥාවේදී ආකාශ වෙනවා. ඒ සංඥාව කියලා කියන්නේ අපිට අර අර ගන්න තියෙන අපි නිතරම ඉදිරිපත් කරන කතා කාතාල නසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී නෝපි අසංඤී එතකොට ඒවං සමේතස විභූති රූපං ඔක හරියටම කතා කරනවා ඒකෙදී නසඤ්ඤ සංඤා අපි සාමාන්‍ය විදිහට මේක වේවානෝ වේවා කියලා සංඥාවක් නැහැ න විසඤ්ඤ සංඤී අපිට විසඤ්ඤ වෙලා අපි නිදිමතර ගිහිල්ලත් නැහැ නෝපි අසඤ්ඤී අසඤ්ඤ සත්‍යවත් වෙලත් නැහැ සංඤ සංඤී නෝ විසඤ්ඤ සංඤී නෝපිය සංඤී විභූත සංඥා සංඥාව කෙලවර කරලත් නැහැ. ඒනම් සමේතස විභූති රූපං. අන්නේ විදිහේ අම්මතර සංදිස්ථානක් තියෙන සංඥාවේ අතෙන් යනකොට රූපේ විභූත වෙනවා. මොකක්ද විභූත වෙනයි කියලා කියන්නේ උණුසුමයි සිසිලසයි මැදතේ. කම්පණය මේ මේ වැగిරෙන ගතිය පිටිපිරිමේ මැදට එනවා. කොල්ලන ගතිය, ධර්ණ ගතිය මැදට එනවා. ඒකට නෑ තමයි. නැති වුණා වගේ මේකට කියනවා රූපේ විභූත කරනවා කියලා. එහෙම නැත්නම් කියනවා රූපය විරංජනය කරනවා කියලා. ගෙවා දානවා කියලා. එන විදිහට කියනවා රූපේ ඇතිවීම නැතිවීම දෙක නැති කරනවා. ඒක තමයි නිරෝධය කියන්නේ. අපි මෙතනදී නිරෝධය වෙනුවට తాවකාලිකව හදාගත්ත වේදිකාවට කොට වෙනවා. හැබැයි නිරෝධයම නෙවෙයි. ඒකට අටුව සඳහන් කරලා තියෙන්නේ තදංග නිරෝධය කියලා. හැම තැනදීම දන්න තුනක් තියෙනවා. සුඛ දුක්ඛ අදුක්ඛ. සංඥාවෙත් තියෙනවා නින්දට වැටෙන්න යන්න දෙන්නෙත් නෑ, ඇක පොදවන්නෙත් නෑ, මට තියෙනවා. ඒකට යනකොට එක්ක ආනාපාන යන්න පුළුවන් නැත්නම් වේදනා දෙක මැදට යන්න පුළුවන් නැත්නම් රූප ධර්ම වල තකගතිය පුළුවන් එකක් මැදට යන්න පුළුවන් ආන්නේ විදිහට යන්න ගත්තාම හැම තැනකදීම පේනවා එක කරදරයක් තිබුණාට විවෘත දොරවල් එළියට යන දොරවල් රාශියක් තියෙනවා සංඥාවේදී දැනගන්න ස්වභාවයක් කියන්නේ දැන මේක හොඳට හරියට නිසා කියන්නේ අපි මොනවා හරි හිතන අරමුණක් ධර්මයක් එතකොට ඒ ධර්ම මුලින් සංඥාවකට නෑ දැන් ඒක දැනගන්න මේක මේ මේකක් දැනගන්න. ඊට පස්සේ ඒක අර උඩ කෑල්ල ගැලිලා යනවා ඊට පස්සේ අපිට එතින් යාට සංස්කාරෝ උපද විඥානයේ හැමකම දැනගන්න හැටි. ඒ විදිහට යන්නේ. ඒකට ඒ සංඥාවේ අපේ සම්බන්ධතාවයක් නැතුව සංඥා සංඥා මට්ටමේ නතර වෙනවා. සායතම්මනේ සුත්‍රයෙන් දැක්කනවා ගන්න දැන්නේ මේ සංයුක්ත නිකාය සලාය කන්දල වගේ කන්දරෝග විසමඳුරු පංචස්කන්ධයේ සරල වෙන්න නැති කියන්නේ සංඥා වේදනට මේ බලපාට හඳුනාගන්න එක අතුපාට කියන එක හඳුනාගන්න ඒක සංඥා නෝ දෙවස්සේ මධ්‍යම ගායනවත් වෙන සරුතම් නිවන මේ පංචස්කන්ධයේ වීම රූප වේදනා සංඥා සංකාර වේදනා මේ අනිත් පහ වෙන කරන්න පුළුවන් අනිත් පහ කියන්නේ පහ පහ විදිහට බලන්න ඒක වෙන වෙන වශයෙන් වෙන වෙන සංඥා වේදේ කියන්නේ සංඥා වේදේ නිරෝධයට යනකොට තමයි ඒකේ යම් ප්‍රමාණයකට විශේෂතාවයක් ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපිට අමාරු විග්‍රහ කරනකොට හෝ කරනකොට අර කැලි කප කපා වෙන් කරලා කරන්න බෑ. මේ වගේ පටිච්චසමුප්පන්න ගතියක් තියෙන ඒ නිසා මේක තියෙන මේ නිසා ඒක තියෙන ගතිය. සංඥාවයි වේදනාවයි දෙක අතර තියෙන එක තමයි සංඥා වේදනා දෙක තමයි අපි කියන්නේ චිත්ත සංකාර කියලා. චිත්ත සංකාර සංසිඳුනොයි කියලා කියන්නේ. ඒ කියන්නේ සංඥා වේදේ නිරෝධයට ගියාට පස්සේ තරපිකට හෝ ව්‍යාකරණයකට හෝ භාෂාවට මොකකට තල්ලන්න බෑ. ඒක මොකද හේතුව මේ දෙන්න අතර තියෙන අර බඩකොටු මිටි දෙකේ කතාව වගේ මේ ප්‍රත්‍යুৎপন্ন ගතියට ගිය තර්ක කරන්න බෑ. තරක විරෝධ ආය සංඥාවෙන්. කියන්නේ මේක අඳුන නොගැනීමනේ කරන්න තියෙන සංඥාව කියන හඳුනාගන්න එක. හැඳිනීම තමයි සංඥා කියන පදේ. මේ කිසි දෙයක් අඳුරගන්න යන්නේ නැහැ. ඒ කියන්නේ දැක්කේ නෑ වගේ, ඇහුවේ නෑ වගේ, තේරුනේ නෑ වගේ නිකන් දර කොටයක් වගේ වෙනවා. ඉතින් එතකොට මේ දරකොටේ බවට පත් වෙනකොට වින්දනයකුත් නැහැ. වින්දනයක් තියෙනවනම් යම් ආකාරයක සංඥාවක් එනවා. ඒ නිසා මෙතන තියෙන්නේ මේ ඇත්තටම හැම චිත්තක්ෂණයම අපි ළඟ තියෙන නමුත් යටිපහුව කරන හැම වෙලාවෙම අපි උඩින් පනිනවා. උඩින් පන්න යන ගතියකට අපි ටික ටික ටික ටික ටික ටික කිට්ටු කරනවා. ඒ නිසා මේ එක දවසක් ධර්ම සාකච්ඡාවේදී මතුණා නිවන් දැකීම රූප මාර්ගයෙන් විස්තර කරන්න පුළුවන්. නිවන් දැකීම වේදනා මාර්ගයෙන් විස්තර කරන්න පුළුවන් සංඥා මාර්ගයෙන් විස්තර කරන්න පුළුවන් සංස්කාර මාර්ගයෙන් විස්තර කරන්න පුළුවන් විඥාන මාර්ගයෙන් විස්තර කරන්න. ඒකමයි. නමුත් මේ හිතෙන්නේ නම් මේ විඥානට අදාළ වැඩක් කියලා. කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝති කියලා රූපයෙන් තියෙනවා. රූපේ මොකද තියෙන්නේ? උණුසුම් ගතිය සහ සිසිලාති වලට තියෙද්දි මම හිත තියන්නේ. කම්පන චංචල ගති තියෙනවා, දරණ ගති තියෙනවා. ඒ දෙක මැද තනක් තියෙනවා. මේ දෙකක් තියෙනවා මැදක් තියෙනවා. අන්නේ මැදට හිත යොදන එක අමානුෂිකයි. අපිට බොරුකම දෙපැත්ත තියෙනවා. ඒ රූපේත් එතන තියෙනවා. වේදනාවෙත් තියෙනවා. මේ ආශ්‍රව මතක කරගන්න. සංඥාව තමයි මේකේදී අතරම මේ පංච සංඥා සංඥා නිදානානි පංච සංකා කියලා කියනවා. මේ ලෝකයේ ඇතිලා දෙන මේ තේරම මනෝ විකාර හීන සංඥා ප්‍රදාන කරලා තියෙනවා. ඒක නිසා අපි කතා කරන තාක්කල් අපි මනෝ විකාරේ ඉන්නේ. නැත්නම් අපි අහුවෙලා ඉන්නේ. ඒකෙන් ගැලවෙන්න බෑ. නමුත් සංඥාවෙන් ගැලවුමක් නැහැ කියලා කියන්නේ. අර කියන්නේ නසඤ්ඤ සංඥා කියන එක ඒකත් වෙනවා. මේ කතාවේ ඇත්ත යෝග සංඥා වේදනා වෙන් කරලා කපල වෙන පැකට් එකට දාන්න බෑ. ඒතර සංස්කාර මේ මගුල නිසා මේක අහනගත නිසා වෙනවා නේද? කොයි වෙලාවෙත් තනම හදන්න හදනවා. ඒ සංස්කාරයට හේතු වෙලා තියෙන්නේ අවිද්‍යාව. මුලාවෙන් හොඳට පැහැදිලිව වෙනවා දැන් ඉස්ලාම්වල තියෙන්නේ අවිද්‍යාව කියලා කියන්නේ පංචස්කන්ධයේ නිත්‍යයද විද්‍යාවට දැනෙන දේ පංචස්කන්ධ අනිත්‍යද කියන්නේ. බුදුහාමුදුරුවෝ දෙන්නා කියන මේක නිවැරදි කියන විතරයි පංචස්කන්ධය අමදාම අනිත්‍ය දුක්ඛ ආත්මයෙන් බලන්නේ. ඉතින් මෙතෙන්දී අර මේක මාර්ගයට ගැනදී අලුත් වෙදී කියනවා සතර සතිපට්ඨාන කරනවා. මුලටත් සතර සතිපට්ඨාන, මැදටත් සතර සතිපට්ඨාන, අගටත් සතර සතිපට්ඨාන. ඒක මෙතනදී පංචස්කන්ධය කියන එක සතර සතිපට්ඨාන හොඳට වෙනවා මේ රූප වේදනා සංස්කාර විඥාන හතර හතර දිගින්න මේ සංඥාව නැහැ කියලා ඉදත් පින්නවනේ අර අර චක්‍රේ සංඥාවට අහු වෙලා නැන් තනක් නේ මොකද දැන් මේ වේදනා වේදනාවේ දෙක මෙතනලා වෙන්නේ ඒකද මොකද සංඥාවට හේතු වෙන්නේ මොකද ඈ නාම රූපේ කියන සම්පන්න නිර්චල කොහොමද මේ සුතුමේ ඥානෙ ලබා ගන්නට ඒක ප්‍රායෝගිකව අත්දකින්න ගන්න මොකද හොයාගන්න දෙන්නේ. ඒ කියන්නේ මේකෙදි කියන්නේ අත්දකින්න එක නොදකින්න වෙනවා. අත් නොදකින්න සංඥාව නැහැ කියලා කියන අත්දැකීමක් නොදකින්න නෑ මං කිය අපි පුත්වලින් කොච්චර දැනවගත්තත් තම තර්කයට හොඳයි ඒක සාලෝකික මට්ටමට ගියාම ඊට වැඩි ලොකු කර්තව්‍යයක් කරන්න ඒ වගේම තමයි ඔය ඔය ප්‍රකාශය මෙහෙම සුද්ධ කරන්න ඕනේ කවදාකවත් ප්‍රායෝගික මට්ටමට යන්න බෑ සුතේ නැතුව තර්කේ නැතුව නෑ හොඳ හොඳ අවස්ථින මේ අනුකූලයි ඒක මම ආදැකීම් කරනවා ඒ ඔතන යම් කිසි මුල ටික මුල ටික හදාගත්තට පස්සේ යම් කර ශිල්ප ඉගෙන ගත්තට පස්සේ අපි විවිධාකාර පරිශන කරනවා. නැත්නම් මුල ටිකට යන්නේ සූත්‍රයේ අත්‍යවශ්‍යයි. තර්කයේ අත්‍යවශ්‍යයි. ලබතන් දේශකන සූත්‍රමය ඥාන, චින්තාමය ඥාන, විභාවනාමය ඥාන. පණිසාදේ නිසා කියලා කියනවා කවදාක සුතයක් චින්තාමය ඥානත් බාධා වෙන්නේ නැහැ. ඒකට එක සීමාවල් ගන්නවා. මෙයා මෙච්චරයි. නමුත් සුතේ නැතුව චින්තාමය නැතුව යන්න බෑ. මොකද සර්වඥාන්සේ දේශනා කරලා තිනවා ද්වේ මේ වික්‍රේ පත්‍ය ධම්මාදිත්‍ය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ගෝසු අජත්ත යොන්සු පරතෝගතා සුටි කියන්නේ ඔය කතා කරන්නේ ඉවර වෙලා මං කියන්නේ කායින්වත් අහන්න නැතුව අහන්න නැතුව බෑ ඊට පස්සේ ඒක Taman කල්පනා කරලා බලන්න ඕනේ මේක මේ හරියද නැද්ද කියන Taman ඒක සාධාරණීකරණය කිරීමක් අන්දහව පොතලක් ඡන්දේ බඩපත් කිරීමක් පත් කිරීමක් ඔය එක්කම පරිශීලනය කරන්නේ පරිශීලනය කෙරුවයි කියලා හිතන්නේ කරලා ටිකක් සාර්ථක වුණාට පස්සේ අපි අනිත්‍යව චෙක් කරනවා. ඒ චෙක් කරන්නේ අපේ ඇතුලෙන් එනගන්නේ. ඒක පරිේශන තෘෂ්ණාවෙන් සිද්ධ වෙනවා. ඒක නරක පැත්තට දෙනවා හොඳ පැත්තට. ඒක උනන අපි අපි අලුතෙන් හොයාගත්තා කියලා නෑ. අර ගත්ත මොඩල් එක දෙන්නේ දිවල් දාලා තම තම බලන එක කියනවා. ඒක මම හිතන්නේ ඒ කවුරක් කියලා දෙන්න ඕන කවුරුත් කනවල කියන්නේ අන්වේදනය කියලා. නමුත් පන්දි සංසි දේශනා කරන කතාව සුචේ තිබ්බයි කියලා මොන බාධාවක් නෑ. තර්ක ඥාන තුල බාධාවක් නෑ. හැබැයි ඔය හිතර ගණන් තෝගයක් ඕනේ නෑ. තමන්ගේ පුංචි ටිකයි ඕන කරන්නේ ඒක අපි ඇත්තටම සංහාරෙදි ලබලා තියෙනවා නෑ කියලා කියන්න බෑ මොකද එතකොට අපි අර මේ මේ මොඩල් එක කඩනවා වෙනවා තියෙන මොඩල් එක තියෙනවා යන්තම් හරි පාතකෝස පිළිවන්දව සහ යෝනිසෝමනසිකාරය ඇත්තට යෝනිසෝමනසිකාරය අරවරේ තියෙන මූලික වශයෙන් කියන්නේ ගුරුවරයා කියන්නේ කියන්නේ ගුරු උපදේශය ගුරුවරයාගේ භක්තිය වරුන් කතා කරන්නේ කියන්නේ රායනික දැනුම රායනික දැනුම ගුරු ඒ කියන්නේ අපේ දැන් අර්ථ වචනෙන් කියලා තියෙනවනම් මේ ගුරු પરම්පරාවෙන් එන්නේ. ඒ සොතේ දෙන්නේ ගුරු પરම්පරාව කියන බෑක්ග්‍රවුන්ඩ් එකට තමයි. වෙන ගුරුවරයෙක් දෙන්නේ ඒ සුරේකට අදාළ සුතේ. එනිසා මේකේ පදන් වෙනකන් අරෙන් සුතේ ගන්නයි මේකේ මේ මේ පැලිය හැලිය පැහෙන්න දෙකක් බෑ. ගොරවන්න ගෑ බුදුවන්න ගෑ පිටෙන්න ගෑ බෑ. බුතියන ගේම ගොරවන්න. ඉතින් එතෙන්ට යනකම් සමහර වෙලාවට අපි පුංචි දෙයක් හදා. ඊට පස්සේ වෙන ගුරුවරයෙක් ගාවට වෙන සුතේකට පිසුම් දානවා. දැන් පරයන්ති නුඹට අර මංජියක් විදිහට හිත හදා ගන්න ගැන ඒක හිතන්න පුළුවන් සක්මනේදී ඒක මැරියක් වෙන ගැන බලන්න පුළුවන් මේක මේ ප්‍රැක්ටිකලි day to day අපි ඒක ස්විච් කරගන්න කොහොමද සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් අපි අනිත් කරන ක්‍රියාවන් මෙතෙන් දෙකයි වෙනසකම තියෙන මෙච්චරයි සක්මනේදී පරයන්කේ සක්මන පරයන් කරන සක්මන පරයන්කේ සඳහාමයි ඉතින් වැඩ කරන්නේ වෙන වැඩක් සඳහා අපිට ප්‍රොසෙස් එකක් තියෙනවා අපි දැන් ගමනක් යනවා. සක්මනම තමයි. නමුත් අතෙන්ද යන්න ඕනේ අර වෙලාවට. එතකොට අපි අර ඒ කාරණාව අපි යන්න පටන් ගත්ත ඒ චේතනාව සාධාරණීකරණය කිරීමට වෙනම තල්ලුවක් තියෙනවා. ඒක සූත්‍ර ධර්ම දකින්න බෑ අපිට. අපිට යන්න බැරි වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ ප්‍රේති ගත්ත පරියන්ඛේති ගත්ත එකට විදිහ ටිකක් අභියෝගශීලී සක්මනේ මොකද ඇස් දෙක අරලා. අනම්මනම් බාධා ටිකක් තියෙනවා. ඒක හොඳට පදම් කරුවට පස්සේ අපි දන්නවා දැන් මෙතන මම අතෙන්ද යනවා. ඒකට මැෂින් එකට ඕඩර් එක දෙනවා. පිළිවිලක් නෙමෙයි ඔබ ලක්ෂණ කරගන්න. සක්මන කරගෙන යනකොට යම් වෙලාවක යන ගමන අමතක වුණා. ප්‍රපතේක අමතක කරන්න පුළුවන් නම් සක්මනක් වෙනවා. ප්‍රපතේක මතක් වුණායි සක්මනක් නැහැ. ඉතින් මැෂින් එක දුවනවා. ওই දෙක අතර අපිට පුළුවන් නේ දැන් අපි යන පින්නපාතිකෙත් හැමදාම කරනවා නේද? අන්නේ වෙලාවට මේක ස්විච් එකට ප්‍රෝග්‍රෑම් එක ෆික්ස් කරනවා. හරි. බබා ඵලයන් පින්නපාතේ යනකම් වෙන මොනවා කරනද පින්නපාතේ යනකම් ඉඳපු ගමන් හරි. කොහොමද මේ පිළිසෙකට අහුච්චන් පාත් එක පයින් ගහනවනේ. යවෙනවනේ. ඒ වෙන උඹ නිකන් ඵලයක් සක්මන කරන යනකොට වර එක පින්න වාචනකම අමතක වෙනවා. මේ සක්මන වගේ යනවා. ඒකෝට මිනිස්සුගේ පයින් වදින්න ඊට තියෙනවා. මොකද මේ වගේ රූපකදී තියෙන්නේ. ඒකෝට පුළුවන් අන්තිම බලනකොට ඒක සාමාන්‍ය පර්පස් එක වෙන්න ගමනොත් කරන්න පුළුවන්. හැබැයි කොච්චර කළොත් එතන චිත්ත විද්ධි කැඩීමක් සිද්ධ වෙනවා. කැඩෙන්නේ නැත්නම් අපි මේ වෙලාවේ කෙරෙන්නේ නිකන් ගියා නෙමෙයි පුතේ ග්‍රහය අරන් ගියා කියලා දේවල් එක්කම කියන්නේ. යන්න පටන් ගන්න. එහෙම වෙනකොට මිනිස්සු අපිව කොම් කරනවා. සාමාන්‍ය වෙන එක්සැම්පලයක් අරගෙන ලියන කියන වැඩක් වගේ කරනවා නම් ඔෆිස් එකේ වැඩක් මොනවා හරි කරනවා නම් ඒකෙත් එකී ඒවයි පොඩ්ඩක් එක්සැම්පල් එකම දේ රිපිටිටිව් වෙන්න ඕන. කරන වැඩේදී සත්‍ය පිහිටීම සාර්ථකන්නේ ඒ වැඩේ හැමදාම කෙරෙන එකක් වෙන්න ඕන. එහෙම නිතර වෙනස් වෙන නිතර අලුත් වෙන යාළුවෙක් කරන්න ගියොත් එහෙම අපේ හිත ප්‍රපස්තිකට යට වෙනවා. ඒ නිසා මේ සතත අභ්‍යාසය කරන වැඩ තියෙන නිසා දිනචරියාව කඩන්න කියන. හැමදාම මේ දිනචරියාව කරන අන්තිමට මෙකැනිකලි යනවා. නිකන් යනකොට අතර වැඩි පුළුවන් නිකන් සත්‍ය පිළිතුර සඳහා පමණක් යන්න. නාගාවේ සතරස්ථාන සම්පජන්‍ය වර්ගය කියන උට හැම කරන ක්‍රියාවම තමන් එළිමීගස් සියකින් කරනවා නම් ඇති පිළියෙට යාම ආහාර ගැනීම, ජීවීම, ජීවීම කතා කරගෙන ඇහිීම. ඒක තියෙනවා නම් අර සක්මනායි වාරිවීමයි දෙක අතර. ඒකවල තමන් ඉන්නේ ප්‍රතිපත්තාන්තුල. ඔය තමයි කියන්නේ සම්බයන බව ඉරියාපත සංදි කියලා කියයි. ඉරියාපත සංදි. ඒකට උපමාවක් දෙන්නේ වාහනයක් මේ ෆ්‍රී වේ එකේ යනවනම් එච්චරම බයින්ඩින් රූල්ස් නැහැනේ. ලයිට් සිග්නල්ස් නැහැ මොකොත් නැහැ තමන්ගේ ස්පීඩ් රැක එක විතරයි තියාගන්න. යන්න පුළුවන්. නමුත් අපිට මේ ෆ්‍රී වේ එකෙන් දාන්න හදනවා කියලා පැත්තකට ගන්න. අපි ට්‍රැක් එක මාරු කරන්න හදනවා කියලා. එතෙන්දී අපිට සිද්ධ වෙනවා සයින් බෝඩ්ස් කියවලා මේ අහවල් එකට යනවනම් උඹ වම් පැත්තට යන්න. අඩු ගානේ ස්පීඩ් එක අඩු කළා වම් පැත්තට. දැන් වම් පැත්ත මම තව ඇවිල්ලා වෙනවා ස්පීඩ් ට්‍රක් එක මාරු කරලා වම් පැත්තට වෙලා තියන්න. ඊට පස්සේ ඕන වෙන්න තව මීටර් 100කින් ඔන්න ඔබේ සයිඩ් ට්‍රක් එක එනවා. ඉතින්දී කොච්චර අපේ ට්‍රක් එකේ ගියක් අපි ඉස්සරහට බලන්න වෙනවනේ. අපි මේ දැමීම නිසා අන්නේ වගේ ඉරියාපත සංජීවේදී අපිට ෆුල් ස්පීඩ් කරන්න බෑ. ඒ වගේම තමයි කරන්න ගියොත් විනාශයක් වෙන්නේ. අඩු ගානේ අඩෝ ස්පීඩ් එකට එන්න. ඇවිල්ලා ඒක කරුවත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් කවදාකවත් දාන්නේ එයා ඉතර වශයෙන් බලලා ඒ යන ගමන කට්ටියට යන්න ආරින්න. ඒක අපිට හම්බෙච්ච දේ අපි දාගන්න මිසක් කොහොම මම සිග්නල් දාලා තියෙන උඹලට ඕන මම යනවා එහෙම යන්න බෑ. අන්න වගේ සංදි ස්ථානයකදී ඇක්සිඩන්ට් වෙන අවස්ථාවලදී. ඉරියාපත සංදිවලදී ස්පීඩ් එක ගන්නත්. එතෙන් තමයි වැඩි මාර්ග නීති ආකාර වෙන්නේ. ඒ වගේ තමයි අපි ඉන්ටර්නෙට් වල නැගිටිනකොට. නැගිටීමෙන් ආපහු වාඩි වෙනකොට මේ සෑම සංදි ස්ථානයකදීම දුක් සත්‍ය වහනවා. බුදුන් සිදේශනා කරන දුක් සත්‍ය වැහෙන්නේ ඉරියාපත වෙනස් කිරීම. නලියනවාට මේ ඉන්න බැරි ගායයට. අන්නේ ගාය වැඩ අඩු කරන්න ඉරියව් වෙනස් කියලා අඩු කරලා එකම චර්යාවට යන්න. හරි බෝරි. කිසිම හේතුවක් නැහැ අපි මේ කරන්නේ කියලා. ඒකවල තමයි අදීය ගණන් හම් වෙන්නේ කාරණාවක් සහිත. වැඩේ කරනකොට චේතනාවක් සහිත වැඩක් කරද්දී යන්ත්‍රයක් වගේ කරන්න පුළුවන්. මොකද හැමදාම මේ වැඩේ කරනවා. දිගට කරනවා අතු ගෑවෙන අරණිය නිරෝධ දින විශාල කර්මතා. හැමදාම මේ උපදේශය දුර හැමදාම ගසලෝලේ කියනවා. හැමදාම වැටෙනවා. නැද්දකින් කියලා තමයි ඉති කරන්නේ. නමුත් දන්නේ මේ පෙන්ෂන් ගත්ත මේ විස්රාමික වගේක් මම ඉන්නේ බිම. මාස් ගන්න වැඩ කරන මිනිහ කොයි විලටයි ඉන්නේ කොලයක් කියනවා. ඌට තොප්පතකින් කියලා අතු ගෑවොත් අපි වයසට ගියාම අපේ කොටියෙන් අපටත් ඔය තමයි කියන්නේ. ඒක බොහොම ගෞරවයෙන් ගලන් කියන්නේ අනේ කොච්චර මහන්සි වෙලා ගහට සම්පූර්ණ සේවය කරලා මේ බිමට වැටිලා. දැන් අපිට කරදරයක් වෙලා. ඉතින් මේක අතු ගානේ කොච්චර කෙරුවක්වත් මේක ඉවරයක් නැහැ. ඉතින් ඒ කියන්නේ අපි කොහොමරක්වත් දාපම කරන්නේ. මේ වැඩේ කරනකොට ප්‍රියමනාපේ. මේක ඉතින් කරන්න පුළුවන් නම් ඒක අපිට තේරෙන පටන් අර ගන්න වයසට යනකොට වටිනාකම වැඩි වෙනවා මිසක් අඩු වෙන්න නම් කොලේට තරහ වෙන්න. නෑනස් වෙලා කියන මේ මේ වගේ තමයි මට අන්න පඩු බහ වුණාට පඩු බහ වුණාට පස්සේ ගෙදර ඉන්න බල්ලව සලකන්නේ නැහැ. බඳු පාට වුණාට අපි සලකන ක්‍රමයට තමයි අපිට ලෝකය සලකන්නේ. ඒ නිසා මේ දෙවන මනසෙක් ඉඳලා තියෙන ඉස්සර 43 කුටි. ඒ වගේ බෝ ඉස්සල්ලාම ආපු දෙවන මනස වෙන්නේදී ඊවසේ කවදාක දෙමිනිති ගුණයක් ඉතලෙන් කලු කරන්නේ. මේක අකින් අරගෙන ගිහිල්ලා දානවා කියලා. මොකද එයා කියවලු මේ මේ කොලයක් කියලා කියන්නේ මේ මට මෙහෙට එන්න හම්බෙච්ච එක ලොකු දෙයක්. මේ කොලයක් කියලා ධම්මසුරිත පාඩම් කරලා තමයි මට ඔක් කිව්වේ. ඉතින් අපිට වෙලා තියෙන සාගරයක් අතු ගන්න උනාට පස්සේ ඒකෙදි ඉවර කරන්න යන්නේ වැලි ටික දිහා බලන්න මොකද වෙන්නේ කියලා. පටන් ගන්න තැන එක වැලි අටයක් නෑ. ඒකම වැලි ටික ඉවර කරගන්න මොකද අර අතු ගන්න මොකද නෑ බුල්ඩෝසර් යනවා. අනිත් අනිතතර අනිතතරත ගන්න නෝනේ පරක් වෙලා. ඒ මොකද හේතුව අපිට අර මේ මේක ධාතු මානසික ආකාරවක් හැටි පර්පස් එකයි බරද්ද නැද්ද කියන එක දන්නේ නෑ. ඒක කරන්නේ කියන බුදු අතක් කියලා. බුදු අත කියලා කියන්නේ බුදු ආමතුරු කල යුක්තක් නේ. පිරිසුදුව තියාන බුදුහාමරගේ දේ ඒක විදියට කියනවා. දැන් මම බුදුහාමරගේ උපදේශ ගන්න ඉන්න උන්වහන්සේ උපදේශ දෙන්න වැඩ ගන්න නිසා මම උන්වහන්සේ කෙනෙක් මේ වත කරනවා. ඒතුළට කොලේකට බුදුහාමරගේ සලකන්න වැඩ කරනවා නම් මේ ඉඳල් පාවිච්චි කරන්න එපයි කියන්නේ නෙමෙයි මම කියන්නේ. ඉඳල් පාවිච්චි කරන්නේ. ඒක කරන වැඩේ වතක් කරලා කරන්න. ඒසොත් ඒක තුලින් අපිට මේ මතු කර ගන්න පුළුවන්. කොහමද අපි ආශීර්වාද සූත්‍රයට ස්තුතිවන්ත වෙනවා කායගත වෙලා තියෙනවා. අපි සියලු දෙනාගේ සහභාගීත්වය තිබුණ නිසා මම මේ මතක් කරද්දිත් අපි විනාඩි 20ක් අතර වැඩිපුර හිටියේ. එතකොට මෙල්බන් කට්ටියට කියන්න කරන්න බනින්න දේවල් තව කියලා ගන්න. ප්‍රශ්න විතරක් කියලා ඉන්නේ ඒකට මට ලෑස්ති වෙන්න පුළුවන් ප්‍රශ්න කියන්නේ. ගෞරවයෙන් වහන්සේ සම්මිතාවය අසම්මිතාවය ගැන පැහැදිලි කිරීමක් කරන කරනවා ඉල්ලා තම්මේතා අතම්මේතා. හොඳයි අපි ඊගාදාසේ මේක මතක් කරගන්න මම මේ මේ අපි ලබන සෙනසුරාද හම්බ වෙන්නේ නැහැ. ඊගා සෙනසුරාද අපි බලාපොරොත්තු වෙයි. කවුද ප්‍රශ්නකාරයා කියලා අහන්න අයිතිවාසිකමක් තියනවද බඩ? කිසි එකක් බලපෑම් කරන්නේ අපි තම්මේතාවෙමු අතම්මේතාවෙමු අපි අනිදාසේ හම්බ වෙනකන් අපි මේ සමුදෙනවා පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. හොඳයි. අදින් රේගුලර් චාන්ස් එක ගන්න. නේ ඔකට කෝල වෙනවා. ඊයේ පාර දුන්නා මම පැහැර 15ක් ඉස්සර මේක. අපි ධර්ම සාකච්ඡාවක් ඇතිකදී ඉතින් යම් කුසල කර්මයක් ඉතුරු ඒක තුනන ඒ සියලු කුසල මේ පේන පිළිසිනව සත්‍යව ඥාතිින්ද සත්‍යව අපි අපගේ පරමාර්ථය මතක් කිරීමට පිටිපීමක් සිදු වේවා කියන අදහසින් සාල්කං කුල ගාථා රචනා කිරීමේ අපේ ධර්ම සාකච්ඡා සතිවාරය સમાપ્ત කරමු කියලා මම ඉල්ලනවා. එත්තාතාරණම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාතාරණම්හි සම්පතං පුඤ්ඤ සම්පතං භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා චිත්තාතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තාං සම්පතං විද්‍යා ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා ඉතාලිවෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාති හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය කම්මේන නාහි බාල සමාගමු සතං සමාගමු රෝතු විහාරි